අවසරයි කරුකටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ 189 වෙනි භාවනා වැඩපිළිවෙලේ ධර්ම දේශනා පැයටයි පැමිණලා තියෙන්නේ සීලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ධාතු නානත්තං පටිච්ච උප්පජ්ජති පස්ස නානත්තං පස්ස නානත්තං පටිච්ච උප්පජ්ජති වේදනා නානත්තං වේදනා නානත්තං පටිච්ච උප්පජ්ජති සංඥා නානත්තං සංඥා නානත්තං පටිච්ච උප්පජ්ජති සංකප්ප නානත්තං සංකප්ප නානත්තං පටිච්ච උප්පජ්ජති ඡන්ද ඥාන නානත්තං තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි මම මේ කියවන්නේ ඉදුනේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් අපට සීකැඳවන මේ නව නානත්තතා වලින් ඒ ලයිස්ට්ේ පළවෙනි සඳහන් ධර්ම પરම්පරාව. ඉතින් මේක ඇත්තටම බලනවා නම් ලොකු මානසික විද්‍යාවක් ඒ වගේම මොලේ වැඩ කරන හැටි ඒ වගේම සංසාරයක් හැදෙන හැටි මේ සංකීර්ණ සංසාරේ හැදෙන තියේදී ඒකෙන් අපි නිවන් ලබන හැටි සියල්ලටම tire පිටිපස්සේ සිද්ධ වෙන යාන්ත්‍රණේ පෙන්වන්නේ. ඉතින් මේක ඇත්තටම අපිට භාවනාවේදී අත්දකින්න දෙයක්ද එහෙම නැත්නම් චින්තාමේ වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක්ද නැත්නම් අපි යන්තම් සුසමේ වශයෙන් දැනගන්නවද කියලා බැලුවොත් වේලාවකට හිතෙනවා මේක අපිට ග්‍රහණය කරගන්න බැරි තරම් බුද්ධ විෂයක් කියලා. බුදුජානන්සේ සියල්ලම තමන් වහන්සේගේ ජීවිත අත්දැකීම් ලැබලා ඊට සැදී පැහැදී ඒකටම හිත දී ගත කරන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මට්ටමට මේක දියාරු කරලා පවනවා. හැබැයි ඔක්කොටම දිරවන්නේ නැහැ. ඒ නිසා අපිට කොච්චරක් තේරුම් ගන්නේ අපි සැදී පැහැදී ඉන්න ඕනද කියලා බැලුවොත් මේක තේරිච්ච දවසේ හිතෙන එක අහම්බයක් කියලා. සැලසුමකින් ගන්න බෑ. සැලසුම් කරාට අකෝටම මේක සහතික කරන්න බෑ. හැබැයි කරගෙන කරගෙන යනකොට වැඩේ හරියනවා. හරි ගියාට පස්සේ මේ නිකන් ඉලෙක්ට්‍රික් වැඩක්. අහම්බෙන් වුණා වගේ. ඒ නිසා අපි කොච්චරක් ඒ සඳහා සැදී පැහැදී සිටගෙන ඒ සඳහා ප්‍රතිපත්ති පුරන්න ඕනේද? ඒ කරගෙන කරගෙන යනකොට අපිට කොච්චරක් සරුවචනාංශයකට විශ්වාසය තියන්න ඕනද? කොච්චරක් අපි මේ පුරණ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා, ආදි සීල ශික්ෂා, ආදි චිත්ත ශික්ෂා, ආදි ප්‍රඥා ශික්ෂා වශයෙන් කරන්න ඕනද කියන එක හිතා ගන්න බැරි විදිහට ශිල්පයක් එන්න පටන් ගන්නවා. ආරම්භයක ආදුනිකය ගාව ඒක නැහැ. නමුත් කරන්න කරන්න පුදුම විදියට මේක දියුණු වෙලා තියුණු වෙලා පෙළ ගැහිලා එනකොට එක ජීවිතයක් ඇතුළත හිතා ගන්න බැරි විප්ලවයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ ඒ දසුත්තර සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යෝගාවචරෙක් භික්ෂුවක් භ්‍රමචර්ය රකින්න කෙනෙක් තපස් රකින්න කෙනෙක් දත යුතු නානත්තතා සංකරතා විලාසිතා නමයක් තියෙනවා මේක සඳහන් කරලා තියෙන මේ නමයේම දුප්පටි විඥා තා ගන්න බෑ ගැඹුර විනිවිදින්න බෑ ඒ තාමත්ම දුෂ්කර දැක ගැනීමට දුෂ්කර කාරණා නමයක් විදියට. ඉතින් ඒක ඉස්සල්ලාම තියෙන 13 අනත්තම් පටිච්චෝපපජ්ජති පසන අනත්තම්. ඒ කියන්නේ ඇස් අපේ වෙනස්. ඒ ඇහැට ගොදුරු වෙන වර්ණ සහ සටහන් වෙනස්. ඉතින් මේ ඇස්වල තියෙන වෙනස්කම් තහ මතුවෙන වර්ණ సంతාන වෙනස්කම් නිසා එකම දේ දෙන්නේ ස්පර්ශ කරන්නේ වෙන වෙන විදිහට. එකම වස්තුව දෙපාරක් බලනකොට දෙපාරකට ස්පර්ශ කරන්නේ. මොකද ඇහත් ක්ෂණයෙන් ක්ෂණයෙන් වෙනස් වෙනවා. ඒ වර්ණ సంతානත් වෙනස් වෙනවා. ඒ හැදිච්ච පසුබිම සංස්කෘතිය වයස ප්‍රශ්න මේ ඔක්කොම අනුව වස්තුවක් මුලිච්ච වුණාට පස්සේ ඇහැට ඉගෙන ස්පර්ශය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම කනට කම සද්ද ඇහෙනකොට දැන් බුදුරජාණන්ගේ සද්ද ඇහෙනකොට බෞද්ධයන්ට ලොකු සතුටක් ඇති වෙනවා. නමුත් අන්‍යාගමිකයෝට දැන් මුස්ලිම් මිනිස්සුෝ ඒ අල්ලාහ් අක්බර් කියනකොට අපිට ඉච්චර සතුටක් ඇති වෙන්නේ නැහැ. අපිට අනේ ඕක නැත්තම් හොඳයි කියලා හිතෙනවා. නිසා එකම සද්දේ දෙන්නෙකුට වෙනස්. දවසින් දවස වෙනස් වෙනකොටත් ඕක වෙනස්. ඊට පස්සේ නාසයට ගඳ බල්ලට අසුචි ටිකක් වෙනකොට පුදුම සතුටක්ලු. ඌට ඒක ඉඹලවත් ගියේ නැත්තම් ඉස එකක්මයි කියලා කියනවා. කන්න ඕනේ නැතිලු නිකන් නිකන්වත් කක්ක ටිකක් ඉඹලා ගියොත් ඇතිලු. කබරයට බලුකුණක් හරිම සුවඳයි. අපිට මොන තරම් ගන්ධස්තරයක්ද ඒක. ඒ වගේම රස. ලෝකේ විවිධ දේවලට විවිධ ආහාර ಜಾති වෙනස්. ඉතින් අපි දිව වෙනස් කර කර දිවයේ හය පොලක රස හයක් අත්දකිනවා. අපි ඔය සති පාසලේ උගන්වනකොට දරුවන්ට දිව පාවිච්චි කරලා එක එක රස අඳුර ගන්න. ඊට පස්සේ ඒකට උදේ කෑම වෙනස්, දවල් කෑම වෙනස්, රෑ කෑම වෙනස්, ඉස්සරහ කෑම වෙනස්, හැන්දෑවට ගන්න ගිලම්පත වෙනස්. ඔය වෙනස් කර කර වෙනස් කර කර දෙනවා. ඊට පස්සේ ආසන જાති කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි වාහන විවිධ තාලෙන් වෙනස් කරනවා. මොකද අපි ස්පර්ශ විවිධ විදිහට පහස ලබනවා. එසේ හිතට එන ධර්මතා. ඉතින් මෙව වෙනස් කරන්න අපි කොච්චර නටනවද කියලා බලන දවස පුරා විවිධ රූප බලන්න, විවිධ ශබ්ද අහන්න, විවිධ ගඳ බලන්න, විවිධ රස බලන්න, විවිධ පහස ලබන්න, විවිධ ධර්මතා ලබන්න අපි අපේ හිත මිත්‍රායටත් උදව් කරනවා. ගරු කටයුතු ඇත්තන්වත් දෙනවා. ඉතින් නන්නත්තරයි. ඒකට කියන්නේ නානා ධාතු නානා ස්පර්ශ. ඉතින් ඒ වචනේ තමයි ඒ නානත්වයේ තමයි නන්නතර වෙලා තියෙන්නේ. අද මිනිස්සයා මානවය සංස්කෘතිය නන්නතරයි. ඒ මේ නන්නතරකම දැනගන්න පුළුවන් තිරසනුන්ට එහෙම කන්නේ උන් හොයා විදින්නෙත් නැහැ විවිධ වර්ණ, විවිධ රස, විවිධ ගඳ ලැබුණු දෙයක් කරනවා. ඒ නිසා මේ මිනිස්සයයි තිරසනෙකුයි අතර සම්බන්ධය බැලුවොත් උන් අනේ අර හිටපු තාලෙටමයි. වස්තු නානත් ධාතු නානත්වය වෙනස් කිරීමට අපි දඟලනවා මේ සංස්කෘතිය හරහා. නව තාක්ෂණය හරහා යටිතල පහසුකම් හරහා බටහිර පසු අනුගමනය කිරීම හරහා. ඉතින් මේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් බලන්න ඇඩ්වර්ටයිස්මන්ට් එකමයි තියෙන්නේ. ඕක නෙමෙයි මේක ගණන් කියලා දවසින් දවස දවසින් දවස එක එක දේ නම් මේකට අපි කියනවා ධාතු නානත්වය කියලා. මේ ධාතු නානත්වය නිසා අපි ලබන පහස ස්පර්ශ වෙනස් වෙනවා. ස්පර්ශ නානත්වය නිසා අපි විවිධ දේවල් අපිට ඒක ආසනයක එක විදිහට ඉන්න බෑ. එකම දේ බලන්න බෑ. එකම කෑම කන්න බෑ. එදිම වෙනස් කර කර යන්න යන්න ඒ ලබන පහස අනුව ලබන වේදනා වෙනස්. අපි හැමදාම අලුත් වේදනාවන් වෙනුවෙන් කඹරනවා. ඉති වේදනාවල් විවිධාකාර වෙන්න වෙන්න අපි <clears throat> ලබන ලබන මේ සූත්‍රයේ ਸਰවචනාංශේ වේදනා කරන්නේ සම්මත කරන්නේ වේදනා වෙනස් වෙන්න වෙනස් වෙන්න අපි ලබන සංඥා වෙනස්. එකම වේදනාව දිහා බලන විට සුඛ වේදනා දුක් වේදනා බාටපත් වෙනවා. වේදනාව මාරු කර කර මාරු කරන යනකොට අපි වේදනාවන් විශ්ෙන් ගන්න සංඥා අවුරුදු ගානේ වයස් වල හැටියට වෙනස් වෙනවා. පුදුල පුදුලට වෙනස් වෙනවා. අපි විවිධ වේදනා ලබන්න පුදුමාකාර ආසාවක් තියෙනවා. ඒකට අපේ ඔළුවට ගැනෙන සංඥාවල් පුදුම සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. මේ සංඥා වෙනස් නිසා අපි ඊයේ කතා කරුවේ අපේ විතර්ක ගොඩනැගීමක් වෙනවා. අපි හැම වෙලාවෙම පරිණාමයටපත් වෙනවා. තිබුණු අගයන් ආඩම්බරයල අලුත් වෙලා අපි ඒක සංස්කරණය වෙනවා හැම වෙලාවෙම. ඒක සංකප්ප වශයෙන් වෙනවා මේක විතක්ක වශයෙන්මුත් කියනවා සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප කියලා. ඒ නිසා අපි හැම වෙලාවෙම මේ සංකල්ප වෙනස් වීමට අවශ්‍ය ඉන්ධන මේ සංඥා වෙනස් කරමින් තමයි ගත කරන්නේ. ඉතින් මේකේ විශාල හානියක් සිද්ධ වෙන අවුරුදු 60න් පස්සේ. 60න් පස්සේ ඇස් පේන්නේ නැතු වෙනවා. කන් ඇහෙන්නේ නැතු වෙනවා. ඇවිද ගන්න බැරි වෙනවා. එතකොට අපිට ලැබෙන සංඥා කුට්ටි විශ්ින් අඩු වෙන්න පටන් ගන්නවා. ඒතර ජීවිතේ හරි දල්. වැඩක් නැහැ ජීවත් වෙලා. අර සංඥා නැහැ. ඉතින් ඒකට සංකල්පවල විශාල කඩාවැටීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඇමරිකාව වගේ රටක අවුරුදු 55න් පස්සේ 150කට විතර පිස්සු හැදෙනවා. ඉන් ඊට පස්සේ අවලංගු කාසියක් වගේනේ. වැඩක් නැහැ. අර මෙහි හිටියා එක්කෙනෙක් එයා මේ වැඩ බලන විනිශ්චයකාරවරයෙක්. ඉතියා කියනවා නඩු නැති වුණත් මම නිකන් උසාවියට යනවලු. මොකද গিදරි හිටියෝ සත පහකට සලකන්නේ නැනේ හොරිය ඇදිච්ච බල්ලෙකුට තරම්ම සලකන්නේ නැහැ. ඉතින් ඒ නිසා බજારයකට ගිහිල්ලා එන එකත් වටිනවා. 60න් පස්සේ ඉවරයි. ඔය net දෙල්ලන් ඔක්කොම ඉවරයි. මොකද අර සංඥා ගන්න බැරුණා. ඉතින් අපි කණ්ණාඩි දානවා මාත් දෙකක් දාගෙන ඉන්නේ. කන් දෙකටත් ගහනවා. දතුත් දානවා. ඔය හැම දෙයක්ම ආපහු ගන්න බලනවා. දැන් කොච්චර දියුණුද කියනවනම් ඇස් අන්ධ කෙනාට දිවෙන් සංඥාව දෙන්න පුළුවන් ඇහැ පේන්න. ඉතින් ওই කැමරාවකින් ගන්න ඉලෙක්ට්‍රොමැග්නටික් සිග්නල් uh, එක දිවට දීලා දිවෙන් ගෙනියලා ඒ ෆැකල්ටි කර දුන්නාම පේන්න පටන් ගන්නවා මිනිස්සු අඬන අඬන්න පටන් අර ගන්නවා මෙහෙන් ගිහිල්ලා අරෙන් තාලා පෙන්වන්න පුළුවන් ඔය කොච්චර සෙල්ලම් කරත් 60 පස්සේ හාන දශකයට තමයි වැටෙන්නේ අන්තිමට මෝමෝහ දශකයකට වැටෙනවා මොකද අපේ සංකල්ප ඔක්කොම ඩිමෙන්ෂියා කියන්නේ ඒක තමයි එහෙම නැත්නම් අල්සයිමර් වැඩ කරන තමයි එක වැඩ කරන උපස්ථායකයාට බාප්පා කියලා කතා කරනවා බාප්පට උපස්ථායකයා නම කියලා කතා කරනවා. වර්මාරු වෙලයි කියලා කියන්නේ. ඒක දැන් හරි ප්‍රසිද්ධයි. ඒක අය කාටවත් වැඩිපුර නටන දැන හැම කෙනාම ඉවරනකොට කොහොමද මරණ ටිකට් වෙනකොට නම් හැම කෙනාගේ වයර් මාරු වෙනවා මම දැකලා තියෙනවා දෙතුන් දිනක්ම. එමුද අර සංඥා ඔක්කොම අවුල් වෙලා අපි අර ගෙනාපු සංකල්ප වල සත්‍ය පහක වටිනාකමක් නැහැ. හරියට මේ ඉසබාල විසිකරු බික්‍රේසරයක් තරම්වත්. ඉතින් ඉන්නකන් නම් අවුරුදු 60 වෙනකම් මේ සංකල්ප වෙනුවෙන් අපි නටන නැටිල්ල බැලුවොත් අන්තිමට 60 70 80 වෙනකොට මේ එකක්වත් වැඩක් නැති වෙනකොට අන්තිමට කොම්පෝස්ට් වලට තමයි වෙනා කියන ආකිච්චෝ ටික ගන්න වෙන්නේ. ගන්නම දෙයක් නැහැ. මොකද අර විභූෂණ පාන ඔක්කොම ඉවරයිනේ. ඉතින් ඒකට හරි ශෞත්තු කියාගෙන ඉන්නවා. ඉතින් මේක දැනගෙන මේ වඩන ලද සංකල්පනෝ තමයි අපිට ඡන්දේ පහළ වෙන්නේ. අද ගන්න හදන මාතෘකාවේක අපිට ඇති වෙන සංකල්ප ඒ ඒ සංඥාවල් අනුව සිද්ධ වෙනවා. ඒ සංඥාවල් පෝෂණය කරනවා අපි එකිනෙකා පරෙමින්. අරයට වැඩිය මට, මට වැඩිය මෙයා. විශේෂයෙන්ම අද තියෙන IT ටෙක්නොලොජි ලෝකේ බලනකොට සංඥාවල් පිළිබඳ විශාල සියුම් තත්ත්වවලට ගිහිලා තියෙනවා. ඉතින් මේක ගියාට පස්සේ හැම සංඥාවක් නිසාම අපේ චින්තනයේ අපේ රුචර්ෂකම් වල අපේ පෞරුෂත්වයේ සංකල්ප වල වෙනසක් සිද්ධ වෙනවා. මේක වාසියට තියෙනවා බුදුජානනාංශය සඳහන් කරනවා අපි සංසාරේ පුරාට රැස් කරගත්ත මෝහ පටල සති චිත්තක්ෂණකින් එක සැරේ කපන්න පුළුවන්. ඒ වාගේමයි අසතුටුමත් වුණොත් ඒ වගේමයි අසතුටුමත් වුණොත් මේ සංකල්ප වෙනස් දෙයක් වඩපත් වෙලා නවමුතාවෙන් ඉදිරිපත් වෙලා අපේ සංසාර ගැටේ තද වෙනවා. ඒ නිසා මේක වෙනස් කරන්න පුළුවන් ක්‍රම ਸਰවඥංශේ පාවිච්චි කරනවා. মালටිනේෂනල් කම්පැනිස් ඒකෙන් අපි තව තව තද කරනවා. ඕක වෙනුවට මේක ගනින්, ඕක වෙනුවට මේක ගනින් කියලා. ඉතින් ඒ අනුව අපේ රුචිකම් වට කියනවා මනාපමනාපකම් වෙනස් වෙනවා. ඉතින් ඊට පස්සේ අපි ඒ රුචියට පහඳිනවා, කඹරනවා. බුද්ධමාකාර මේ ඇඩ්වර්ටයිස්මන්ට් වල මිනිස්සු රඟ රඟ නලවන හැටි මිනිස්සු නටවන හැටි දිහා බැලුවොත් ඒ මනුස්සයා කඩේට ගිහිල්ලා බඩු අරගෙන එනකොට ඒ මනුස්සයා දන්නේ ඒ බඩුව ගත්තේ මොකටයි කියලා. මොකද ටෙලිවිෂන් එකේ 20 සැරයක් විතර ඒක පේනකොට ගිය ගමන්ම නිකම්ම දන්නේ ඒක බඩු මල්ලට දාගන්නවා. ඇවිල්ලා බලනකොට ඒක ඇත්තටම වටිනාකමක් නැහැ. ඒ මොකද ඒ තරම් අපේ ඡන්දේ අපේ මනාපේ අපි යන්න ඉස්සල කන්ඩිෂන් කරලා තියෙනවා. අද හැදෙන පොඩි ළමයි දිහා බලන්න. එළමෙට මොනම දෙයක්වත් දීලා හරියන්නේ නැහැ. එයාට ඕනේ බ්‍රෑන්ඩ් එකම ඕනේ. පැන්සලක් දීලා හරියන්නේ නැහැ. එයාට ඕනේ බ්‍රෑන්ඩ් එක ඕනේ. ඉතින් හරියට කම්පියුටර් ගහලා බලන මට මේ මේක ඕනේ. අපි ඉස්කෝලේ යන කාලෙත් අපි සිගරට් කියලා ඉල්ලන්නේ නැහැ නේ 3 රෝස් කියලා ඉල්ලන්නේ. බිස්ටල් කියලා ඉල්ලන්නේ. ෆෝරේස් කියලා සිගරට් නැහැ. අපි වැච්චේ හිටපු කොල්ලෙක් පෙන්ලා කියනවා සිගරට් පැකට් එකේ කිසිම තැනක සිගරට් කියන නම නැහැ. ඉතින් මේක බ්‍රිස්ටල්. සෙරපු ඉල්ලන්නේ අපි බාට දෙකක් ඉල්ලන්නේ. අපි මට බාට දෙකක් දෙන්න බැරිද කියලා. ඉතින් සෙරපුගේ නම බාට එකෙන් මාරු වෙලා තියෙනවා. ඉතින් අපි ඒ තරම් ඇබ්බැහියකට ගිහිල්ලා මේ කම්පැනි ටිකක් නටවපු නැටවිල්ලේ මේ ගත කරනවා. ඉතින් බුදුරජාණන්ගේ බාගෙට hina වෙලා මොකද බලන්නේ ඉන්නේ ඔය. අපි කවදද මේ නාටකම ඉවර කරන්නේ? මේ උඹලට දීලා තියෙන මේ අත්ත කුසලයේ පින්ද අත්ත ධර්මයේ පිනිස හිතසුව පිනිසද මේ යන්නේ නැත්තම් මල්ටිනේෂනල් කම්පැනි වල නැටවිල්ලට යන්නේ කියලා බැලුවොත් මේ මල්ටිනේෂනල් කම්පැනි බුදුරජාණන් වහන්සේ කාලේ හිතී තිබුණේ නැහැ. මම මේ නිදර්ශනයට ගන්න. නමුත් හැම වෙලාවෙම අපි මේ ඡන්දයක් ඇති කරගෙන තියෙනවා. ඊට පස්සේ ඡන්දෙට හේතු අපේ සංකල්ප. ඒ සංකල්ප නිසා අපට තව කෙනෙකුගේ මන අපේ මගේ මන අපේ නෙවෙයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ගැඹුරුයි තමයි නතිය කාමායානි චිත්තානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේ ලෝකයේ තියෙන විචිත්‍රත්වයේ නෙවෙයි පුරුෂයා ඇද බැඳලන්නේ පුරුෂයා ඇද බැඳලන්නේ ඔහුගේ සංකල්ප ටික. එයා මෙතෙක් කල් හදාගෙන ආපු රුචි අරුචිකම් අනුව එයාට විශාල පරාසයක් දුන්නොත් එයා තෝරන දේ ඒකට කියනවා natural selection කියලා ස්වභාවික වර්ණේ. ඒ ස්වභාවික වර්ණේ එන්නේ එයාගේ සංකල්පල හැටියට. ඒ නිසා ඇටෝ මේජකට ගිහලා දෙන්නේ එක පිඟාන බෙදා ගන්නෑ. සුපර් මාකට් එකට ගියාම දෙන්නේ එකම ප්‍රොඩක්ට් එක ගන්න නැහැ. ඒ මොකද එයාගේ සංකල්පෝගයක් ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා ලෝකේ විචිත්‍රත්වේ නෙවෙයි පුරුෂයා ඇද බඳලන්නේ, මත් කරවන්නේ ඒ සංකල්ප. තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරෝ විනේති ඡන්දා. ඒ විචිත්‍රත්වයේ ලෝකේ තිබිච්චාවයි. දීර පුරුෂයා එව්වත් එක රණ්ඩු කරන්න යන්නේ තමන්ගේ ඡන්දය, මේ රුචි අරුචිකම, මේ සංකල්ප රාගය පාලනය කරනවා. ඉතින් භාවනාදී කොතනදීද අපිට මේ Tamanගේ මේ සංකල්ප රාගය විතක්ක රාගය මැඩලාගෙන අපේ ලෝක සංසය ලස්සන වචනයක් පාවිච්චි කරනවා විතක්ක විජේ කියලා වචනය. වේදනා විජේ සහ විතක්ක විජේ මේ විතක්ක විජේට අපි භාවනාදී කොතනදීද අපේ ස්වච්ඡන්දේ පාවිච්චි වෙන්නේ කියලා බැලුවොත් අද අපි කමඨාන් සුද්ධ කරපේලාදී මම දැක තුන හතරක්ම තියෙනවා. භාවනා කරගෙන කරගෙන යනකොට අපිට එක්ක එක විවේක ස්ථානයකට අපිපත් වෙනවා. එහෙම නැත්නම් බලන අරමුණ අපේ මූල කර්මස්ථානේ ඇත්තේත් නැති නැත්තේත් නැතිපත්ටපත් වෙනවා. බැලුවොත් හුස්ම පේනවා. බැලුවේ නැතිට පේන්නේ නැහැ. පේනුණත් ඒක බොහොම බොඳ වෙලා තැම්බිච්ච පිපිඤ්ඤ කැලක් වගේ තියෙන. ඝන බහලවට ගොරෝසුවට නැහැ. ඒකට බැලුවොත් සද්දක් තියෙනවා. හැබැයි බොහොම ඈත තියෙන. වේදනක් ටිකක් තියෙනවා. ඉතින් මාරාන්තික නැහැ, ගාණක් නැහැ. හිතවිලි තියෙනවා හැබැයි එච්චරම බාධා කරන්නේ තියෙන බව දන්නවා. අන්න මේ වගේ වෙලාවකට මූල කර්මස්ථාන ඇත්තේත් නැති නැත්තේත් නැති වේදනා හිතවිලිත් ඔක්කොම වටේ සිටිජේ දිහාට ගිහිල්ලා ඉන්න වෙලාවක අපි මේ එකක්වත් තෝරන්නේ නැතුව හිටියොත් එතින්ද තමයි බුදුරජාණන්සේ මෙන්න මේක පාවිච්චි කරන තැන. අපි කිසිම දෙයකට සංකල්ප කරන්නේත් නැහැ මෙනෙහි කරන්නේත් නැහැ විතක්ක කරන්නේත් මේ සේරම ගොජේට දාලා අපේ වචනේ හුරතල් වචනේ ගොජේ. ගොජේ දිහා බලහිනුව ඇස් නැති කෙනෙක් වාගේ. චක්කු මාසේ යත ආන්දෝ. ඒ වගේ මේ එකටවත් නම දාන්න නැතුව උඹට ඕනේ නාටකයක් නටපන්. මම එකක්වත් තෝරන්නේ නැහැ. මම එකටවත් කැමැත්ත දෙන්නේ නැහැ. එක එකන ඔලූසන් හදනවා. එක එකන එක එකන පරයගෙන නටන්න හදනවා හරියට බත්තලියක් යදෙනවා වගේ. නැත්නම් රාකලයක් පැහැිනවා වගේ. එහෙනම් ගිරියලියක් උතුරනවා වගේ. එහෙම නැත්නම් පණු රිත්තක් නලියනවා වගේ. ඒ නලියවිල දිහා බලාගෙන එකක්වත් තෝරන්නේ නැතුව මෙතන ඉන්න පුළුවන් නම් එතනදී මේ උදාර යෝගාවචරයට සංකප්ප රාගේ නැතුව මේක හොඳයි මේක නරකයි මේක වේවා මේක නොවේවා කියලා නැතුව මේ සමස්තය දිහා බලනකොට තේරෙන පටන් ගන්නවා මිනිස්යාගේ ස්වච්ඡන්දයට තැනක් තියෙනවා හැබැයි මේ කාම ලෝකේ ඒක නැහැ කාම සංඥාවෙත් ඒක නැහැ අපි ගන්න රූප අරමුණෙත් නැහැ. රූප අරමුණ ගෙවෙන කම්ම භාවනා කරන්න ඕන. රූප අරමුණේ බොඳ වෙන කම්ම භාවනා කරන්න ඕන. ඒ බොඳ වීමට භාවනා ශේස්ත්‍රේ පාවිච්චි කරන්නේ බලන අරමුණේ පෞද්ගලික ලක්ෂණ ඇති තරම් බලලා ඒ කියන්නේ 11 සාකාරයෙන් බලලා පොදු ලක්ෂණ දකින්න තැන්න යන්න ඕන. මේ පොදු ලක්ෂණ ඉස්ලාම තියෙන ලක්ෂණ තමයි අනිච්ච දුක්ඛ අනත්තම් කියන එකේ අනිත්‍යතාවය මේ ගොජේ. පැහි පැහි පැහි පැහි තියෙනවා. අන්න ඒක දිහා බලලා මොකක්වත් තෝරන්න නැති වෙන්න එතෙන්ට යන්න කොච්චර කමටහන සුද්ධ වෙලා තියෙන්න ඕනද කියලා හිතන්න. එතෙන්ට ගිය පිරිස එතෙන් එතෙන්ට යන පිරිස මම දකිනවා අවුරුදු දැන් මේ 20 ඇතුළත විශාල පිරිසක් එතෙන්ට ගිහිල්ලා ඉන්නවා. කමටහන් සුද්ධ කරනකොටත් මට ඇහෙනවා මගේ කම්පියුටරෙත් තියෙනවා ලංකා විපස්සනා ගියත් මට ඇහෙනවා ඥානාරාමේ ගියත් මට ඇහෙනවා මිනිස්සු ඇවිල්ලා තියෙනවා භාවනා කර කර යනකොට අරමුණ ගෙවිලා ඕනේ නම් බලන්න පුළුවන් නිකන් දවල්ට පායන හඳ වගේ. ප්‍රභාවේ නැහැ. ආභාසේ නැහැ. ආභාව නැහැ. උහි තියෙනවා. අන්න ඒ වගේ වෙනකොට සද්දත් තුනි වෙලා ගිහිල්ලා වේදනත් තුනි වෙලා ගිහිල්ලා හිත වේත් තුනි වෙලා ගිහිල්ලා කයත් තුනි වෙලා ගිහිල්ලා ආන් ඒ වගේ වෙතැනට එනකොට එකක්වත් නම් නොකර එකක්වත් සංඥා නොකර එකකටවත් පිවිසෙන්නේ නැතුව හිටියොත් අපි මේ චිත්තක්ෂණයකට විමුක්තිය පුත්‍ති විඳිනවා ඒ චිත්තක්ෂණයට විමුක්තිය බුද්ධ විදිනවා. මේකට කියනවා තදංග නිබ්බුතිය කියලා. ඒ ඒ චිත්තක්ෂණේ ලබන්න පුළුවන්. නමුත් අපේ හිත පුදුම අපහසුටපත් වෙනවනේ. යගේ පුරුද්දම එකෙක් තෝරන එක. දුන්නාට පස්සේ මේක මගේ ෆේවරිට් එක. මේක මට ඕනේ. ඒකට ඥාන පෝණිකහඳුරෝ ඒ සතිය බලමයි මේ පොතේ ලියනවා. උඹට මේ තොගයක් හම්බෙච්ච වෙලාවක එකක් තෝරනොයි කියන්නේ සමස්තයම ප්‍රතික්ෂේප කිරීමේ සාපේ උඹට ලැබෙනවා කියලා ඔබ දන්නවද කියලා. තොගයක් දීපුවාම අපි එකක් තෝරනවා කියන්නේ අනික් සියල්ලම ප්‍රතිස්ථාපණය වෙනවා ප්‍රතික්ෂේප වෙනවා සදාකාලිකවම නැති වුණා ඉතින් එක චිත්තක්ෂණයක් හිටපන් තෝරන්නේ නැතුව ඔක්කොම දිහා බලාගෙන දැක්කේ නෑ වාගේ මේකට කිය တဲ့ කි තපත කියලා මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ choiceless awareness කියලා දේශ බලාගෙන ඉන්න තෝරන්න එපා අපේ හිත පුදුම කඩප්පුලි නොකෑමන අධහවතුර පට්ටපඳුර හිසක් තියෙන පැනපු ගමන් එකක් තෝරන. තෝරලා తත්‍ර తත්‍රාබිනන්දනි. ඒකත් එක්ක ඉතින් කතන්දර ගොතනවා වැල්බට අරන් හදාගන්න. ඒක උඩ සමස්තය අමතක වෙච්ච බව. මේ මනුස්සයාට වෙන හානිය මෙතකයි කියලා නෑ. නිසා මේකට ලස්සන ලස්සන කතාවක් ඇදලා දාලා තිබුණා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ චූල තණ්හා සංකේ සූත්‍රය. ඒකෙදී ඇවිල්ලා <clears throat> සක්‍ර දෙවේන්ද්‍රයා පොරත්ත බෑ දැයෙන්න දන්නා වගේ වෙන්න තියෙන්නේ. බුදුසසුන් අහන ප්‍රශ්න වගේක්. කොහොමද සෝංශ මේ තෘෂ්ණාවෙන් ගැලවෙන්නේ කියලා. ඇත්තටම කියනවා නම් සක්ක මේ සක්ක පඤ්ඤා සූත්‍රයේ මේක උංගා ගැඹුරින් අහනවා. මේ මේ මේ සූත්‍රයේ තියෙන කරුණු ගොඩක් අහනවා ශක්ති විද දැනගෙන වගේ. නමුත් චූල තණ්හා සංකේ සූත්‍රයේ වෙනස් කතාවක් යන්නේ సౌందర్యාත්මකයි. ඊට පස්සේ බුදුජානනාංශයට වෙලා නැති සම්බන්ධනේ කිතියෙන් කියනවා සබ්බේ ධම්මා නාලං අබිනවේසාය මේ ලෝකේ තියෙන කිසිම ධර්මයක් තෝරන්න වටින්නෙත් නැහැ රිංග ගන්න වටින්නෙත් නැහැ එකක්වත් එකට වැඩිය හොඳක් නැහැ කියලා වගේ සබ්බේ ධම්මන නාලං අබිනවේසාය ඉතින් සක්‍ර දෙවිඳා ඒක අරගෙන ඔළුව ඔල්ලා ගෙදර යනවා ගෙදර කියන්නේ සක්‍ර විමානෙට යනවා ගියාට පස්සේ එහෙ මේ විශ්වකර්මයා හදන වෛජයන්ති කියලා විශාල ප්‍රාසාදයක් ඒක තත්තු හතක ප්‍රාසාදයක් ඒක හදලා තියෙන විශාල වැවක් වට කරලා. ඉතින් එක දවසක මේ ප්‍රාසාදයට ගොඩ වීමේ ඒ පංච තූර්ය නාද දේව ශබ්ද දාගෙන කර කර ඉන්න වෙලාවේදී මොගලන් ස්වාමීන් වහන්සේ හදිසියෙන් වගේ යනවා තාවතින්සෙට. යනකොටම සක්‍රීය වෙන්දරන්සේ එළියට ඇවිල්ලා නිදුකානන් වහන්සේ ඔබ වහන්සේගේ දැකීම වාසනාවක් වැඩිම වාසනාවක් වඩින්නේ කියලා ගිහිල්ලා ආගන්තුක සත්කාර කරලා අර වෛජාන්ති ප්‍රාසාදයේ වටේ අරගෙන යනවා මේ අලුත් ගොඩනැගිල්ලට පිවිසෙන්න. ඒකේ දිව්‍ය දේවනාතාවෝ මේ ජනෙල් වලින් එළිය දාගෙන ඔළුව ඉතින් මේ සංభాෂණයක්. මේ ශක්‍ර දෙවෙන්දර දැන් මුගලන් හාමුදුරුවෝ tali වාතයක් දැන් මේ ඉවර කරලා ඉක්මනට යන්න ඕන උත්සවයට. ඒකට මුගලන් හාමුදුරුවෝ කරන්නේ අභිඥාවක් අරගෙන අර වැවේ මේ වෛජාන්ති ප්‍රාසදේ පා වෙන්න හදනවා. පා වෙන්න හදලා දකුණු කකුලේ වාපටැංගිල්ලෙන් අනිනවා මාලිගාවට. ඇන්නපෝ ගමන් World Trade Center එකට බෝම්බ ගැහුවා වගේ. අර හිටපු ඔක්කොම ජනෙල් වලින් එළියට පනින්නයි, හෙල්ලෙන්නයි, දඟලන්න පටන් ගන්නවා. සුලංගනාවියෝයි කට්ටිය සේරනවා. සක්‍ර දෙවියන්දයාට හෝම්ම ගන්න බැරි වෙනවා. ඒසකට අහනවා සබ්බේ ධම්මා නාලං අබිනවේසාය කියලා ඔබට බුදුහාමුදුර කිව්ව නේද මේ කිසි දෙයකට ගෙවදින්න එපයි කියලා. එතකොටයි සක්‍ර දෙවියන්ට මතක් වෙන්නේ මම මේ ගෙවදින්නයි හදන්නේ මේ ලෝකේ කිසිම ධර්මතාවයක් නැහැ මගේ කියලා ගෙවදින්න. ඉතින් මම මේ ඉස්සල සම්බන්ධ කෙරුවේ එතෙන්ට යනකම් භාවනා කරලා කරලා සත්‍යද රූපද වේදනාද හිතවිලිද ඔක්කොම එක තලයේට එක මට්ටමට ගොජේට එනකම් භාවනා කරන්න ඕන. භාවනා කරලා එතනදී එකක් හොයන්න නැතුව එකක් තෝරන්න නැතුව සමස්තය දිහා බලන එක. නමුත් අපි මූල කර්මස්ථානයේ වඩනකොට එහෙම නෙවෙයිනේ කරන්නේ සියල්ලම තිබීදී මූල කර්මස්ථානයේ තෝරන එකනේ. ඉතින් ඒකයි මේකයි දැන් හරියටම හරස් වෙනවනේ. ඒක හරියටම හරස් වෙනවා. මෙතෙක් කියන්නේ මොනවා තිබුණත් මොක මූල කර්මස්ථාන ප්‍රමුඛතාවය දෙන්න. ඒක තේමා කරගෙන යන්න. ඉතින් දැන් එතෙන්ද ගිය කෙනෙක් ස්වභාවයක් තියෙනවා ඒ වෙලාවේ මේ නැති වෙච්ච හුස්මම බලන්න හිතනවා. එයා හයියෙන් හුස්ම ගන්න පෙළඹෙන්න ඉඩ තියෙනවා. මොකද හේතුව අර මූල කර්මස්ථානයේ පාදක කරගෙන මෙතෙන් ආවේ. ඒක නොසලකා අරින්න හොඳ නැහැ කියලා. එහෙම නැත්තම් මූල කර්මස්ථානයේ නොපිනී යෑම නිසා නින්දට වැටෙන්න ඉඩ තියෙනවා. ආයාසයෙන් හුස්ම ගන්න ඉඩ තියෙනවා. මෙන්න මේ தත්වලටපත් වෙච්ච නිසා එක්කෙනෙක්වත් මං හිතන්නේ මේ ස්වභාවයේ ඉන්නවයි කියලා. නැවතිත කමඨාන සුද්ධ කරලා දෙන්න තියෙන්නේ අරමුණ මූල කර්මස්ථානයේ භාවනා කරලා කරලා පෙනෙන නොපෙනෙන මට්ටමට යනකන් තුනී වුණා නම් ඒක හොඳටම අත ගාගෙන යන්න ඕනේ තුනී වුණාට පස්සේ බලන්න දැන් මේ සමස්තය දිහා බලන්න පුළුවන්ද තෝරන්න නැතුව. ඉතින් මෙතෙන් තියෙන මේ ඊටාම සියුම් පොයින්ට් එක බුරිම පඬිස්සාංශ මතක් කරනවා. දැන් අපි බොහෝ අරමුණු පේන තියෙනවා. සද්දක් තියෙනවා, හිතිරිත් තියෙනවා, වේදනක් තියෙනවා, ආනපානෙත් ඕනනම් බලන්න පුළුවන්, කයත් කෑලි කෑලි තියෙන වෙලාවක සාමාන්‍යයෙන් හරියට මේ කාරණාව පට බේරගත්තේ නැති කෙනෙක් හිතන්නෙම ප්‍රශ්නයක් වුණොත් නැත්නම් මම අනිවාර්ය මූල කර්මස්ථානයට ගෙවෙමින් පවතින ලේස මාත්‍රය මතු කර ගනිමින් මේක පේනතෙක් මානේ තියානින්න ඕනේ කියලා. නමුත් මේ ප්‍රයත්නය අසාර්ථකයි. එnde ende ende ende මේ මූල කර්මස්ථානයේ නොපෙනෙන මට්ටමට සංඥා මට්ටමට ඇති නැති මට්ටමටපත් වෙනවා. එතකොට මේ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා උඹට සැකනම් විතරක් මූල කර්මස්ථානේ පොඩ්ඩක් බලපං. ඒ කියන්නේ සැකනම් කියලා කියන්නේ සද්ධාව නැත්තම් මූල කර්මස්ථානේ බලන සද්ධාව තියෙනවා නම් මේ ඔක්කොම දිහා සමස්තය දිහා බලන්න. එතකොට තේරෙන පටන් ගන්නවා මේ සමස්තයේ එකක්වත් අගය කරන්නේ නැතුව සමස්තේ බලාන ඉන්න මොන තරම් ආත්ම ශක්තියක් තියෙන්න ඕනද මොන තරම් දේවල් නම් නොකර සිටීමේ හැකියාවක් තියෙනවද? ඒක තමයි අපි මේ තෘෂ්ණාව නැති කරනවා කියලා කියන්නේ. ගොඩාක් දේවල් තියෙනකොට එකක්වත් තෝරන්න නැතුව ඉන්න පුළුවන් නම් සමස්තෙම තියෙනවා තෝරන්න නැතුව ඉන්නවා. ඒතර සමස්තෙම අයිතිකාරයා. තෝරපු ගමන් තෝරපු එකට අයිතිකාර වෙන අතර ලක්ෂයක් කෝටියක් දේවල් එක ද්වේෂයක් ඇති වෙනවා. අපි පොඩ්නේරිස් කියලා හිටියා ඉස්සර කැපකාරයෙක් ඒ මනසයා මං අයකුටියේ පැවිදි වෙච්ච ගමන් මං අයකුටියේ හිටියේ. එක දවසක් ආව තනකොළ ගලවන්න. ඒකට මාත් සාමනේරයි මාත් ළඟට වෙලා වාඩිලා ඉන්න ගමන් පොඩ්නේරිස් තනකොළ ගලවනවා. ඊට පස්සේ මං කොම්බට දවස් 3ක් කිව්වන වරෙන් කියලා අදනේ ආවි. අවසර අදහරි ආවනම මං අවසර කතන්දරයක් කියලා දෙනවා. මම කෝ හොඳයි කියලා. අවසර ඒ දවස්වල මේ රජ කෙනෙකුට දూరు හත් දෙනෙක් හිටියා. ඉතින් හත් දෙනාම ලස්සනයි. ඉතින් පස්සේ අල්ලපු රාජධානී හිටියලු අනංග කුමාරයා කියලා හොඳ කඩවසන් ඉලන්දාරියෙක් රජුරණ්ඩ හිතනවලු මේ කුමාරයාට බඳ ගන්න ඕන අපේ පවුලට කියලා. කිව්වලු ස්වයංවරයක් තියෙනවා කෙල්ලෝ හත් දෙනෙක් ඉන්න ඕන කෙනෙක් ගනින් කියලා. දැන් අනංග කුමාරය ලස්සනට ඇඳගෙන අස්සකරත් වෙන සුදු අස්සු පිට කුමාරයෙකුසේ යනවලු. එනකොට එක කුමාරිකාවක් අර හත් දෙනාගෙන් එනකොට ගාඩන් එක ලස්සනට හැදුවලු රෝස මල්ද, ඉද්ද මල්ද ලස්සන එනකොටම හරිය ආසයිතන විදියට. තව කෙනෙක් ඉන්ටර්නල් මේ ඩෙකරේෂන් දැම්මලු ගේ ඇතුලේ ආයුධ ඔක්කොම හදලා කර්ටන් එල්ලලා හරි ගැසලා. තව කෙනෙක් ලස්සනම ඇඳුමක් ඇඳගෙන පේන්න හිටියලු. තව කෙනෙක් ලස්සනට කෑම උයවවලු. තව කෙනෙක් ආගන්තුක සරකල් ලස්සනට කරාලු. ඉතින් ඕම එක එකන වැඩ දාන වෙලාවේදී අනංග කුමාරයා ආවලු. ඒකට බාලම කෙල්ල ඉතින් ඊට පස්සේ අර ගොල්ලන්ට දැන් නිකන් ඉන්න බෑනේ. වටේ කරගිලා කියනලු ආ දැක්කද garden එක ඒක මගේ වැඩ. එක්කෙනෙක් ඇවිල්ලා කියනවා. අනික කරන ඉන්ටර්නල් ඩෙකරේෂන් දැක්කද ඒක මගේ ඈ. අනිත් එක්ක කරා කියනවා. අනිත් එක කාලා බලන්න කෑම රස මස උරු ඒව මගේ වැඩ. තව කෙනෙක් කරනවා ආගන්තුක සත්කාර ඒක මගේ වැඩ. පෙන්න පෙන්න ඉනකොට බාලව නංගි මොනවක්වත් කිව්වේ නැතිලු. අනංගවර ඇවිලු අනිත් ඔක්කොමලා දැන් වැඩ පෙන්න ඔයාගේ මොකද්ද දක්ෂකම කියලා. මගේ දක්ෂකම මේ හය දෙනත් එක්ක ඉන්න එක කිව්වලු. මේ වැඩ දන්න මිනිස්සුත් එක්ක ඉන්න ගියාම අඟ ඉස්සුවාම ඒක ඉතාමත්ම අමාරුයි. ඉතින් පොඩි ස්මයින් හො ස්වාමීන් වහන්සේ කියන්නේ අනංග කුමාරයා කවුද බැන්දේ කියලා. මං කියන්නේ එක එක්කත් තෝරන්න නැතුව හිටියානම් ස්වයංවරයක් හම්බ වෙලා එක එක්කත් තෝරන්න නැතුව ඉන්න කොච්චරක් බුදුහාමුදුරුවෝ අදහන්න ඕනේද? කොච්චරක් සීලයක් තියෙන්න ඕනද? කොච්චරක් සමාධියක් තියෙන්න ඕනද? කොච්චර ප්‍රඥාව තියෙන්න ඕනද? අපි එහෙම නෙවෙයි පැනලා කුට්ටිය කඩා ගන්නනේ හදන්නේ. මගේ කොටහ, වැඩි කොටස, වැඩි ලාභේ, වැඩි සත්කාරයේ තියේදී මේ දාලා යන්න වෙන ලෝකේ කැලලක් නෙමෙයි අල්ලගෙන නටන්න හදන්නේ. අන්තිමට බඹ හතරනේ ඉරියන් හතරනේ ඉතුරු වෙන්නේ. ඒකේ මේ ඉන්නකම් කෑලි කඩා ගන්න ගිහිල්ලා අපි කොච්චරක් අලුතෙන් කර්ම රැස් කරනවද? අඩු ගන්න එක විනාඩි 5ක් දවසකට මේ ඔක්කොම හැම තියේදී මම මගේ වර්තමාන මොහොතේ හිත අරගෙන නැත්තම් සතිමත් වෙලා බලාගෙන ඉන්නවා අරෙන් සද්ද එනවා මෙහෙන් හිතවිලි එනවා මෙහෙන් වේදනාව එනවා මෙහෙන් ආනපාන එනවා මොකක්වත් තෝරන්නේ නැතුව මේක ඇත්තටම කරන්න පුළුවන් වෙන්නේ මේක කළ යුතුයි කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන් ආනාපානේ වඩලා ගෙවෙනකම්ම බලන්න හිටපු කෙනාට තමයි මේක කරන්න පුළුවන්. බලන්න නැතුව හිටියොත් ඕක තමයි නිවන කියන්නේ. ඕක තමයි නිවන කියන්නේ. කිසිම හැමදේම තියෙනවා එකක්වත් තෝරන්නේ ඉතින් මේකට කියනවා මේ මෙයා මේ සොක්‍රටිස් දවසක් ඇතන්ස් නගරේ හරහා ගියාලු ගෝලෙක් එක්ක. ඉතින් එතකොට ඇතන්ස් නගරය කියලා කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම සුඛෝපභෝගී වස්තු තියෙන වැඩිම ඇඩ්වර්ටයිස්මන්ට් තිබුණු නගරේ. ඔක්කොම දේවල් තියෙන. ඉතින් මෙයා නගරේ යහපැත්තට ගියාට කිව්වලු මේ නගරේ නැති දෙයක් නැහැ. නමුත් පුදුමේ කියන්නේ මට එකක්වත් ඕනේ නැහැ කිව්වලු. මං කොච්චර දිනුන්ද කියලා. මේ එක එකන එක එක જાති කියලා විකුණනවා. මොකද කිසිම දෙයක අවශ්‍යතාවය නැහැ. මේ විතරයි සන්තෝෂෙන් ජීවත් වෙන මිනිහා අපි කියනවා සන්තුෂ්තියටපත් වෙච්ච කෙනා. අපි මැරෙනකොට ඌනෝ ලෝකෝ අතිත්තෝ කාමදාස හැමදාම මැරෙන්නේ ඌනව. අඩුපාඩුවක් ඇතිව. අතිත්තෝ අතෘප්ති කරව. මැරෙන්නේ කාමදාසව. එතන මේ එක සතිචිත්තක්ෂණයක් අරගෙන බලන්න. මේ සතිචිත්තක්ෂණයට බුදුරජාණන් සිදිලා තියෙන නම ක්ෂණ සම්පත් ක්ෂණ සම්පatti දුර්ලභෝ බුද්ධපාදෝ ලෝකස්මින් දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ දුර්ලභෝ දුර්ලභාඛන සම්පatti ක්ෂණ සම්පatti කවුද බුද්ධ විදින්නේ කියලා බලන්න අපිට හිතෙන ඊට වඩා සුඛෝභෝගී වස්තු හොඳයි ලාභ සත්කාර හොඳයි උගත්කම හොඳයි කීර්ති ප්‍රශංසා හොඳයි ඉතින් මෙව නටන්න ගියාම ඉස්සෙල්ලම නැති වෙන්නේ සතිය ඉස්සෙල්ලම නැති වෙන්නේ සතිය ඉස්සෙල්ලම නැති වෙන්නේ අහිංසකම ඉස්සෙල්ලම නැති වෙන්නේ අපේ තියෙන නිහතමානී ගතිය ඉතින් අර ඔක්කොම ලැබලා මරණ මොහොතේදී ඔක්කොම නටපු තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. ඉතින් ඒක නිසා මේ choiceless awareness කියලා සියල්ලම තියෙනවා එකක්වත් තෝරන්න නැතුව ඉන්න ගතියට එන්න ලෝකේ සක්විති වෙන්න එපායි. අද මෙතෙන්දී අපිට බුදුරජාන් වහන්සේ සඳහන් කරලා තියෙන ඔබ ලෝකේ ඔක්කොම ඒක මෙහෙමයි කතාව පටන් අරගන්නේ. අපි සාමාන්‍ය ජීවිතේ ඉන්නේ 13 අනත්තේ. අපි ගෙදරට ගියාම ටෙලිවිෂන් රූප වාහිනී, රේඩියෝ ශබ්ද වාහිනී, ගන්ධ රස පහස අම්මෝ ලෝකේ තියෙන ඔක්කොම જાති තියෙනවා. දිවට රසමස උළු පොළොස් සම්බුල් දෝන කරලා කියන්නේ පරාට දෝන කරලා තියෙන පීට්සා දෝන ඕන දෙයක් ගන්න පුළුවන්. දැන් ඉස්සර ඉන්දියාවේ මහරජා කෙනෙකුට නැති දේවල් දැන් සාමාන්‍ය මැදපන්තිය කෙනෙකුට ගන්න පුළුවන්. ඊට පස්සේ පහසට අපි පුළුවන් තරම් මහන්සි වෙනවනේ ඕස්ට්‍රේලියාව ගියාම දකින්න මට බබෝ හෝස් ගන්නවා. අල් තීන පුටු සෙට් එක විසි කරලා අලුත් එකක් ගෙනත් තියලා. තියෙන එක ඉස්සරහ මිදුලේ දාලා තියෙනවා. බ්‍රහස්පතින්දර ගියාම මට ලොරියක් කරන් යන්න දෙනවා මේවට ගේන්න නැත්තම් කියලා. ඇයි හද්දියේ මොකක්වත්ම වෙලා නැහැ. මේ ෆැෂන් එක මාරු වෙලා. මොකද මේ පස්සට විල්ලුද? කාර් අයින් කරනවා. නයි කරන දෙයක් නැහැ. ඒක ධර්මතා. මෙන්න මෙහෙම ඉන්නකොට කාට හරි හිතුනොත් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා තිනවා සාන්ති ධර්මයක් දේශනා කරලා තිනවා. අනේ මේක ඉවර කරන්න බෑ. මම ඒ නිසා මේකෙන් වෙන් වෙ ඉන්න පුළුවන්ද කියලා බලනවා කියන එකට අපි අබිනිෂ්ක්‍මණය කියලා කියනවා. දැන් දවස් 10ක් අපි මෙහෙට වෙලා ඉන්නවා. ප්‍රේමනාප වස්තු වලින් අයින් වෙලා, අලියන්ගෙන් ඇත්තුන්ගෙන් අයින් වෙලා, ආහාර කබාණෙන් අයින් වෙලා, රත්තරන් මිනිමුතුලෙන් අයින් වෙලා මෙතෙන්ටලා ඉන්නවා. මේක පොඩි සෙල්ලමක්ද? මෙතන තම්බලා දෙන බතක් කාලා, එල්ලලා දෙන පැදුරක ඉන්නවා. මේක පොඩි සෙල්ලමක් නෙවෙයි. ඉතාමත්ම අගේ කළ යුතු දෙයක්. මොකද මේක කාටවත් අපිට දෙන්න බෑ. අපිට මේ හිතිලා පේන්න ඕන. දැන් ආවට පස්සේ ඇස්තික වහගත්තාම මොකද වෙන්නේ? අර දාලා ආපු කාමවස්තු වල හේව නැල්ල නීවරණ වශයෙන් පෙනී හිටිනවා. අපි කවදාවත් දැකම නැති දෙයක් අපිට බාධා කරන්නේ නැහැ භාවනාවේදී. අහපු නැති දෙයක් භාවනා කර බාධා කරන්නේත් නැහැ. ගඳ බලපු නැති දෙයක් භාවනාදී බාධා කරන්නේත් නැහැ. රස බලපු නැති දෙයක් භාවනාදී බාධා කරන්නේත් නැහැ. පහස ලැබුණ නැති දෙයක් භාවනාදී බාධා කරන්නේත් නැහැ. භාවනාදී බාධා කරනවා බාධා කරන්නේ අපි ආශාවෙන් දැකපු, අහපු, ගඳ රස බලපු දේවල් තමයි. ඒකට බුදුරජාණන්සේ ලස්සන නමක් දාලා තියෙනවා මේකට. gedaraturie දාලා පුවස් වලට කියනවා කාම ගුණ. මේකට කියනවා කාම සංඥා. යන්නේ යන දැනව ගහනවා. ඉඳගෙන හිටියත් කාම සංඥා, ඇවිද්දත් කාම සංඥා, සක්මන් කරත් කාම සංඥා, ඉඳගෙන හිටියත් කාම සංඥා එක චිත්තක්ෂණයක් නැතුව මේ කාම සංඥාවල් අපි අර ඉස්සර පෙන්කෙලපුවා හිතට එන්න පටන් ගන්න. නැත්තම් කරන්න තියෙන දේවල්. ඉතින් මේක අපි බුදුරජාණන් වහන්සේට චෝදනාවක් වශයෙන් කෙරුවොත් ස්වාමීන් වහන්සේ මලිමතුවට හරක් කියලා gederindට වැඩි හපන් දැන් මෙතෙන් ආවට පස්සේ ඔළුව කෙලින් තියන්නම බෑ. ඒතර බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා ඇත්ත. gederi ඉන්නකොට කාමේ දැන් කාම සංඥාව මේ කාම සංඥාව කවදාවත් නැති කරන්න බෑ කාටවත් සමානයි. ඔකට රූප කර්මස්ථානෙට ඔළුව දාපන්. බින්දගෙන ඉන්නට ඔළුව දාපන්. නැත්නම් ආනාපානට ඔළුව දාපන්. මේ කොච්චර අමාරුද බලන්න. මේ දහසකුත් එකක් නීවරණ බැට දෙද්දී එක්කෙනෙකුට පුළුවන් වුණොත් නෑ මගේ හිත මේ වෙලා තියෙන ආස්වාසෙ. නෑ මගේ හිතේ තියෙන ප්‍රසවාසය කියලා. අර කාම සංඥා සියල්ල මේ චිත්තක්ෂණේ රූප කර්මස්ථානකින් ප්‍රතිස්ථාපනය වෙනවනේ. මේක ලියන්න පුළුවන් නම් කමඨාන් සුද්ධ කරනකොට භාවනා ජීවිතේ උඟාවක් වැඩි ඉවරයි. නමුත් කවුරක්වත් ඒක අගය කරන්නේ නැහැ. ඒතර කමඨාන දෙන්නේ මොකද්ද? හොඳයි ඒ කාම සංඥා අයින් කරන්න, නීවරණ අයින් කරන්න හේතු වෙච්ච මේ රූපේ, ආනපාන රූපේ. ඒකට කියනවා වායෝ පොට්ටබ්බ රූපේ කියලා. වැඩි වෙලාවක් ඇසුරු කරන්න. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම වායෝයේත් වායෝ පොට්ටබ්බ රූපේ. වැඩි වෙලාවක් ඇසුරු කරන්න. සක්මන් කරනකොට මේ වම තියනවා, දකුණ තියනවා කියන වැඩි වෙලාවක් ඇසුරු කරන එක ආශ්චර්ය දෙයක්. ඒක මහා ක්‍රමාන්විත දෙයක් අර කාම සංඥා වෙනුවට අපි රූපයක් ගෙනත් දානවා. අපි දන්නවා මගේ හිතේ තියෙන දැන් ආස්වාදයේ ප්‍රසවාදයේ ඒක අභීතව කියන්න පුළුවන්. ඒකට පුළුවන් මූණට මූණ දාලා කියන්න පුළුවන්. මට ආස්වාසිය තියෙන. ඉතින් මේක කාමේ සහ කාම සංඥාව දෙකම ප්‍රතිස්ථාපනය කරපු ලකුණක්. නමුත් මේ ආස්වාස් ප්‍රසවාසයේ දිකට බලනකොට එපා වෙනවා. පිම්බීම හැකිලිම දිකට බලනකොට එපා වෙනවා. සක්මන් කරනකොට එපා වෙනවා. මොකද අර අතහැරපු කාමේ ඊට වැඩිය කුප්පන සුළුයි. රුප්පන සුළුයි. ඒ නිසා දැන් රාගය වෙනුවට විරාගය මතුවෙනකොට යෝගාවචරය ගන්නේ ආයත රාගය අරන් දීලා මාරපාක්ෂික වෙනවද? එහෙම නැත්නම් මේ එපා වුණත් වැඩි වේලාවක් ආනපන ඉන්නවද? වැඩි වේලාවක් පිම්බීම ඇකිලිම ඉන්නවද? වැඩි වේලාවක් සක්මනේ ඉන්නවද කියන කතාව උදෙන් පණ්ඩිස්වාංශ කියන යෝගාවචරයේ දුර්ලභම නෙමේ උගන්වන ගුරුවරයාගේ දුර්ලභම. යම් යෝගාවචරයකට බැරි වුණා නම් මේ මෙච්චර සැප දෙන ආස්වාද ප්‍රසවාසයේ ඉන්නේ නැතුව හිත කඩප්පුලිකමට පයින්නවනම් පැදුරටත් නොකිය පයින්නවනම් කාම සංඥාවට ඉතින් දෝෂ දෙක කියලා දෙන්න තරහ වෙන්න දෙයක් නැහැ මොකද එකම යෝගාවචරයකටත් කිසිම විශ්වවිද්‍යාලයේ කිසිම පන්තිකාවලක උගන්වලා නැහැ ස්වභාවයෙන් එන්නේත් නැහැ ඒක බුදුහාමුදුරුවෝ විතරයි තියෙන්නේ ඒක තියෙන්නේ ගුරුවරයා ගාවේ ඒක ගුරුවරට කියලා දෙන්න බැරි නම් වැඩමුළුවා සාර්ථකයි අපරාධේ කාලේ නාස්ති වෙලාදී කොහොම හරි කරලා ලක්ෂ කෝටි වාරයක් කියලා කමන්නේ කාමසා කාමේසා කාමසඤ්ඤාට වැඩිය රූපේ හිත තියෙන එකත් ලොකු දෙයක් දැනට උඹලට තේරෙන්නේ නැහැ ඔහොම කරගෙන කරපළයල්ලා එනකොට හරියයි කියලා මේ යෝගාවචරයා කමඨාන් සුද්ධ කර කර නැවත ඉදිරියට යනකොට එයාට කියන්නේ නෝ ගත්ත රූපේ විපරිණාමේ දක්නාසුලෝ භාවනා කරන්න කියලා යෝගාවචරයට අලිමදිවට හරක් මේ අරමුණටවත් හිත දාගන්න බෑ ඒ චේදී ඒකේ විපරිණාමය බලන්න කිව්වා විපරිණාමය බලන්න කියන්නෙම සමත භාවනා ඉක්මල විපස්සනාවට යෑම. අපි හිතමු දැන් අපි පස්සේ දවස් නිසා සමහර කට්ටිය මේක ස්පර්ශ කරලා තියෙනවා. අපිට පුළුවන් වුණා කියලා රූපේ විපරිණාමය දකින්න. එතකොට කියනවා මේ රූපය දැන් රූප සංඥාවක් වඩටපත් වෙනවා. එතකොට රූපේ ඇත්තේත් නැති නැත්තේත් නැති අර මං කිව්වා වගේ දැම්බිච්ච පිපිඤ්ඤ කැලක් වඩටපත් වෙනවා. මේක විශාල ළඟාවීමක්. යෝගාවචර ජීවිතයේ යන්න පුළුවන් ඉහළම කෙලවර කියන්න පුළුවන්. අන්න ඉතින් ගියාට පස්සේ සංකල්ප ඇති කරන්න එපා. තෝරන්න එපා. සංඥා කරන්න නැතුව මේක දිහා බලහින්න පුළුවන් නම්. කීකට බුද්ධ ඥානසේ කියනවා ඇස්සැත්තේ නමුත් අන්ධෙක් විදියට හැසිරියා. නැත්තම් දැක්ක දැක්ක ප්‍රමණින් අතර කරපන් කතන්දර ගොතන්න එපා. කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ හිටපන්. නැත්තම් බීරියක් වගේ හිටපන්. එහෙම නැත්තම් ඇහිච්ච දේ ගැන කචුකුචු ගන්න එපා. මුතේ මුතමත්තම් භවිෂති ගන්ධ රස පහස දැනුණට ඊගා චිත්තක්ෂයට ගෙනියන්න එපා ඒක. එහෙම නැත්නම් අන්තභාව කෙනෙක් වගේ හිටපන්. විඤ්ඤාතේ විඤ්ඤාත මට්ටම් ඥානේ පහළ වෙනවා මේක මෙහෙම කරන්න ඕනේ හරිමකට. අන්නේ විඤ්ඤාතය වැල් ඇදෙන්න දෙන්න එපා. කතන්දර ගොතන්න දෙන්න එපා. කතන්දර ගොතන්නෙම සංකල්ප දිගේ. අපි තෝරන්නෙම දෙයක් අර ගොජෙන් තෝරන්නෙම සංකප්ප රාගෝ පුරිසස්සර කාමෝ. අපි මේ සංකල්පයේ තෝරන එක ඇබ්බැහියට ගිහිලා තියෙන මේ බොන මිනිස්සු විතරක් නෙවෙයි ඇබ්බැහියට ගිහිලා තියෙන්නේ. කුඩුකාරය විතරක් නෙවෙයි ඇබ්බැහියට ගිහිලා තියෙන්නේ. ස්ත්‍රී දූර්තය විතරක් නෙමෙයි හැබැයි කියලා. අපි සේරම මදේට සහ පමාදයට ලක් වෙලා ඉන්නේ. අපි දැනගන්න පුළුවන් මගේ හිත යන්නේ අසවල් සංකල්පෙට කියලා. ඒක බුදුහාමුදුර ඇරිච්චාම දැනගන්න පුළුවන් මට විතරයි. අන්න ඒක කමටහන් දී සුද්ධ කරගන්න පුළුවන්. ඒකට කියනවා මමයා කියන්නේ කවුද කියලා බලනවා කිය. අපි මේක හෙළියනකට කැමති නැහැ. අපිව පුද්ගලිකයි රහසිගතයි කියලා සංස පුද්ගලිකව කමටහන් සුද්ධ කරන්න බැහැ. මේ කට්ටි ඉන්න දැන කියන්න මොකද මොකද වායි කියලා කියනවා. රහත් අවුරුද්දක් විතර පරණචි අසුචි වලක් එළියට ඇදලා දාපුවාම ඉතින් ලැජ්ජයි තමයි. මේකේ ඇතුලේ එකෙක්ගේවත් නැහැ රත්තරන් මුතු මැණික් ප්ලැටිනම් නැති ඉන එකක්මයි. ඇදලා එළියට දාපු ගමන් ඕක කොම්පෝස්ට් වෙනවා. එළියට දාපු ගමන් කොම්පෝස්ට් වෙනවා. ලෝකේ තියෙන හොඳම පොහොර. බුදුරජාණන්සේ ඉන්න කාලේ ඉන්දියාවේ සෑහෙන කට්ටියක් මම ඇරුවා. මම අල්ලකෝ නිය වහන්සේට පිංචිත් දෙන්න ධර්මයට පිංචිත් දෙන්න සංඝයාට පිංචිත් දෙන්න මගේ සීලයට පිංචිත් දෙන්න මට දැන් පේනවා මම මෙතෙක් කල මොනවද වැඩිවේ මේ අනුව මම දැන් අද ඉන්නේ අතීතයේ කරලද කර්ම වල මෙහෙවීමක කැටි පොලේ ඇදලා අල්ලගෙන ඉන්නේ අතාරපු ගමන් ටුක් කාලා ගලපයින්නවා. ඒක මම දන්නේත් නැහැ. මේ මට ඇබ්බැහිය තියෙන හැටි. අන්නේ ඇබ්බැහිය දැකගන්න ක්‍රියා කරන වෙලාවේදී අපිට තේරෙනවා අපි දන්නේම නැතුව යම් යම් දේවල් වලට මනාපමනාප තියෙනවා. ඒ ඒ ඡන්දේ ඒ දෙයකට තියෙන ඉපදින්නත් ඉස්සල්ලා අජාත තත්ත්ව සත්‍යරන්ට කියන්නේ ඉපදින්නත් ඉස්සල්ලා තාත්තට වෛරක්කාරී. අජාත ශත්‍රු. ඒ වගේම ඉපදෙන්නත් ඉස්සලා දේවල් වලට මනාප වෙලා ඉන්නවා. මේ ළඟදි මට බඳකම මම ඇමරිකාව යනකොට ඔය අලුතෙන්ම ටැබ් එකක් එළියට දාලා මේ මට මතක නැහැ කම්පැනි. මේ අකුරු රෑ දෙකක් විතර පොලිමේ හිටියනේ අලුතෙන් මෙන්න බඩුව ගන්න. ඒ කම්පැනිම කියනවා තව දවස් දෙකකගේ ගාණක් බහිනවා හිටපන් කියලා. බෑ. උන්නු කැවුම් ගන්න වගේ අරගේ පෝලිං ගහගෙන ඉන්න හැටි. මේ දැකලවත් නැහැ මොකද්ද කියලා දන්නෙත් නැහැ. කොහොම ඇඩ්වර්ටයිස්මන් පාරක්ද තියෙන්නේ අපි මේ ඇදලා යන ඇවිල්ලේ අපි හිතනවා මේ ග්‍රහය අරන් ගියයි කියලා ග්‍රහය නෙවෙයි අපි ඉස්සර ඔළුවට දාපු සංකල්ප ඡන්ද බවටපත් වෙලා අපිව මෙහෙවනවා ඉතින්සයික දකින්න පුළුවන් වෙන්නේ අපි අරමුණ ගෙවලම සම්පූර්ණයෙන්ම ගෙවලා හිතට දුන්නොත් මේක දිහා බලාන ඉන්න උන සංකල්ප සහය යනු ඇති වෙච්ච ඡන්දේ තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ ලෝකේ තියෙන විචිත්තත්වය තන තිබිච්චාවයි. අතිත්ත දීරෝ විනේචි ඡන්දං ඔබ ඔබේ ඡන්දේ ගැන බලපං. එතනයි මේක නතර කරන්න ඕනේ. ලෝකෙ මට්ටම් කරලා හරියන්නේ නැහැ. ලෝකෙ මේ ගෑනුන්ට හෙළු ඇලි ගෑනුන්ට රෙදි අඳලා හරියන්නේ නැහැ. එතන නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබ හිතින කඩප්පුලිකම, බීජින වංචරකම. ඒක නැති කරන්නේ නැතුව කට්ටිය දලදා මාලිගාවට යනකොට සුදු රෙද්දක් දෙනවා රුපියල් 5ක් දෙන්න ඕන. මොකද සුද්ධිය යන්නේ ඉතින් බාගෙට නිරුවත්තරේනේ. පිරිමියට කියනවා උඩට ඇඳලා යන්න ඕනේ. ඇතුළට ගියාම නැට්ටෝ ඉන්නේ උඩට අඳින්න නැතු. ආ මල්ල කිලි එහෙන මේකට අවසර දුන්නේ කියලා. නැට්ටෝ උඩට අඳින්නේ නැහැ උන් අර වෙන එකක් අඳින්නේ. ඉතින් බුරුමේ අරන් ගියා අපේ ජාතික නැටුම් කණ්ඩායම. බුරුමේ රටට ඇතුළට දෙන්න බෑ කිව්වා උඩට අඳින්න නැති කට්ටියට වේදිකාට නගින්න දෙන්න බෑ කිව්වා. නැටුම් කණ්ඩායම ගෙදර ඉවුවා. පුදුමාකාර මේ මේ ශිෂ්ටාචාරයක් අපිට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි හිතන මේ ගෑනුන්ගේ රෙද්ද වහපුවාම ඔක්කොම ශිෂ්ටාචාරයි. බුදුරජාණන් වහන්සේ අහනවා මස් ඇද්දා. මස් ඇදනේ කුරුළු ඇද්දා. කැලේට වෙලා ඉන්නේ හෙළුවේ. ශිෂ්ටාචාර මිනිස්සේ කැලේට ගියොත් දර කඩන්න ඒ මිනිස්සේ විජාට පඳුරකට හැංගෙනවලු. ඌ දන්නවල ශිෂ්ට මිනිස්සේ අඳිනවා මං ඇදලා නැහැ කියලා. ඉතින් බුදුරජාණන් පඳුරට හැංගුණාට හෙළුව වැහෙනවද කියලා. නිසා කවුරු ඇඳුම් ඇඳත් ඇතුලේ හෙළුව තියෙනවා. ඕකට අපි අද කොච්චර ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා. ඇතිදී ඇති හැටියට දකින්න නැතුව අපි මේ හදාගත්ත ඇඳුමක් නිසා බල්ලෝ බලන්න බලි කුසගත්තු වෙලාවක එකක් අපැත්තේ එළියනේ. උණ්ඩ තියෙනද ප්‍රශ්නයක් කියලා. රිලව් ඔය කාම ක්‍රීඩා කරනකොට වටති රාජ්‍යවඳ බලන්න. මොකක්වත් නැහැ නිසා උණ කවදාකවත් ආතතියක් නැහැ කවදාකවත් ටෙන්ෂන් නැහැ කවදාකවත් පිළිකා නැහැ කවදාකවත් ඒඩ්ස් නැහැ. මිනිස්සු මේ කරගෙන තියෙන දේ එnde end end end අපි මේ සමාජයේ විසින් දෙන සිටින් ඉදින් කරන්න ගිහිල්ලා කඹුරණ જાතියක් පාටපත් වෙලා. බුදුරජාණන් මේකට ගහන්නේ තනි වචනෙන්. භාවනා කරන්න ඕන නම් අරඤ්‍යගතෝ වා කැලියට ඵලයන් රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා මේකම සාන්තිය. මොකද කැලිය අපිට කිසිම නීතියක් දන්නේ නැහැ කැලිය තියෙනවා තියෙන කැලෑ නීතිය. ඉතින් ඒකත් වගේම අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා ඔක්කොම අරමුණු එනකොට එකක්වත් තෝරන්න නැතුව සිටීමත් සංකල්ප රාගේ නැතිකමත් යෝගාචරයට කරන්න පුළුවන් දෙයක්. හැබැයි ඒකට පුදුමාකාර පෞරුෂත්වයක් අවශ්‍යයි. පුදුමාකාර සීලයේ තියෙන ඉහළම සීලයට කියන්න බෑ. ඒකේ හික්මීමක තියෙන ඉහළම කෙලවර තමයි සබ්බ ලෝකේ අනබිරත සංඥා. සීරු අබිරතයේ ලෝකේ සියල්ලම කෙරෙහි. අනබිරත සංඥා බුදුජානක ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. "යේ ලෝකේ උපයෝපාදානා චේතස අදිඨානාබිනිවේසානෝසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා." කිසි දෙයක් ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න එපා. කිසි දෙයක් පතන්න එපා. කිසි දෙයක් වෙත එළඹෙන්න එපා කිසි දෙයක් පදා ගන්න එපා මේක කාම මට්ටමේ කරන්න බෑ කාම සංඥා මට්ටමේ කරන්න බෑ රූප මට්ටමේ කරන්න බෑ කරන්න පුළුවන් එකම තැන රූපේ රූප සංඥාවක් බවට යනකම භාවනා කරන්න ඕන එතින්ද ගිහිල්ලා බලනවා කිසිම මෙහෙවීමක් නැහැ නම් කිරීමක් නැහැ මෙනෙහි කිරීමක් නැහැ සංඥාකරණයක් නැහැ මේක දිහා අන්දෙක් බලන්න ඕක කොච්චර බලන්න පුළුවන්ද ඒතකොට තියෙන පුදුම සාන්තියක් මේ තේරීමේ තමයි ආතතිය තියෙන්නේ ඔක්කොම සියල්ල තම්බනවා තෝ ඔක්කොම හැඳි ගෑවෙන මට්ටමකට ගොජේට නිකන් තම්බලා දේශ බලාන හිටියොත් අර අර කොච්චර ශිෂ්ටාචාරගත වෙලා කොච්චර සංකරගත වෙලා කොච්චර නානත්ව වෙලා කොච්චර විලාසිතවලට ගියත් අපේ හිතේ අර තියෙන නිහතමානී තෝරන්න බැරුව තෝරන්න නැතුව ඉන්න පුළුවන් ගතියට මොකක්වත් වෙලා නැහැ වෙන්නේත් නැහැ අඟුලි වලටත් මොකක්වත් උනේ නැහැ පඩකාරට මොනක්වත් උනේත් නැහැ අපිට වෙලත් නැහැ අපි ඒක ක්‍රියාවත් කරන්නේ නැහැ. මොකද අම්මලා තාත්තලා මේක උගන්වන්නේ නැහැ. පන්ති කාමරවල උගන්වන්නේ. ඒක තියෙන්නේ වහාම තෝරන්න ක්‍රම උගන්වන්නේ. බුදුචානන්ස කියනවා සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය. කිසිම ධර්මයක් මට පේන්නේ මේ ලෝකේ රිංග ගන්න තරම් වටින. මගේ කියා ගන්න තරම් වටින. කිව්වට හිටින්නේ නැහැ. මරණ වෙලාව ඔක්කොම අතාරින්න වෙනවා. මේ ඉන්න ටිකට මොන කෝලම්ද? කෝලම් කෙරුවත් කමන්නේ අඩු ගන්න මේක පරීක්ෂා කරලා බලන දවසට විනාඩි 5ක් 10ක්. නැත්නම් සක්මනක් කරන වෙලාවක පරියන්කයක් කරන වෙලාවට ඔය කොයි එක ආවත් අරමුණ හොත්තටම ගෙවෙනකන් ඉඳලා තීන්දුවක් නොකර විනිශ්චයක් නොකර choiceless awareness එක දාලා නැත්නම් evenly suspended attention දාලා බලාගෙන ඉඳ ඒ කිසිම දෙයකින් තමන් කෙලසන්න බෑ. ඒක හරියට රිමෝට් කන්ට්‍රෝල් එකක් වැඩ කරන වෙලාවේ ටෙලිවිෂන් එක රිමෝට් කන්ට්‍රෝල් එකේ බැටරි නැති වුනහම වගේ බොත්තම් මිරිගුවාට සිග්නල් යන්නේ නැහැ. එහෙම නැත්නම් අපි රිමෝට් කන්ට්‍රෝල් එකෙන් තමයි කන්ට්‍රෝල් වෙන්නේ. මොනවා දැක්කත් කේන්ති යනවා. මොනවා දැක්කත් ආසාවල් එනවා. ඉතින් අපි හිතන මේ දකින්න දේ නැති කරන්න ඕනේ. දකින්න දේ මට්ටම් කරන්න ඕනේ. ඉතින් බුදුරජාණන් කියන එක හරියන්නේ නැහැ. తాවකාලිකව කරන්න පුළුවන්. හරියන්නේ මොකද්ද මේ කිරේ ඇති රුචි අරුචිකම. මනාපමනාපකම එන්නකොටම දැක්කොත් ඒක බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මේක සංකතං ඕලාරිකම් පටිච්චසමුප්පන්නං යමක් දිහා බලනකොටම ඒ කෙරේ රුචි එන බව බොහොම ගොරෝසු දෙයක් කියලා බුදුහාමුදුරු කියන. තේරෙනවා. එනකොට මේක එතන හටගෙන තියෙන කල්ලාතුව තිබුණ දෙයක්ුත් නේ සංකතං. ඒකත් අදාළ හේතු ඇති වෙලාවේ ඇති වෙන්නේ. ඒ නිසා අපි භාවනා කරනකොට සද්දයක් යන ඕන කේන්ති යනවා. අපිට පුළුවන් මේ සද්දේ සහ කේන්තිය වෙන් කරලා හඳුනා ගන්න. නමුත් මේ සද්දේ නන්දාමාලිනී කියන ඔන්න එතකොට ආසාවක් එන්න ඉඩ තියෙනවා. එතකොට මේ සද්දේ සහ ආසාව වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. මේක බුදුරජාණන්සේ අල්ලන්න පුළුවන් මට මේක ගොරෝසු දෙයක් මහණෙනි. දකින්නේ ආහන දේත් එක්කම මතුවෙනා වූ මේ සංකල්ප රාගේ ඕලාරිකම් පටිච්චසම්පන්න සංකතක්. මේක එතනමයි හටගන්නේ කල්ලාතෝ තිබුණ දෙයක් නෙවෙයි. බොහොම ගොරෝසු දෙයක්. ඒ වගේම හේතුඵල ධර්මයක්. මේ හේතුඵල ධර්මයේ බුදුන්ටත් එකයි උඹටත් එකයි. ආජාසත්තරත් එකයි. මේක එන්නකොටම දෙයක් දකින්නකොටම ඇති වෙන මනාපේ වමනාපේ අල්ලා ගන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණේ නිවන්. ඒ නිසා මේක මෙලොව වශයෙන් අත්දැකිය හැක්කා. මේ ඉන්න ඔක්කොමලා අත්දකලක් තියෙනවා. හැබැයි ඒක වෙන් කරලා අඳුර ගන්න දන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් ආස්වාද ප්‍රසආස දෙක අතර මැද තියෙන හිස්තනේදී අපි කිසිම දෙයක් තෝරන්නේ නැහැ. අහුවෙන්නේ නැහැ, ඉන්ද්‍රිය ගෝචර නැහැ. නමුත් ඒක අපි lessලා යන තැනක් නේ. අපිට ඒක එතන හරියටම නම් කියලා කරන්න බෑනේ. මිෂා බෑන්ඩ් ආස්වාදය සම්පූර්ණයෙන් වෙල ප්‍රසවාසයෙන් ඉස්සලා අපි නිවන පොඩ්ඩක් ස්පර්ශ කරනවා. නමුත් ඒක අපිට පේන්නේ මත්ුණා වාගේ. গুপ্ত දෙයක් වාගේ. අල්ලා ගන්න බැරි දෙයක් වාගේ. ප්‍රසවාසය වල ආස්වාදයෙන් උඩත් ඒ වගේ. ඒ වගේම වේද සුඛ වේදනාවකදන දුක් වේදනාවකට යනකොට අතරමැද අනිවාර්යයෙන්ම අදුක්කම සුඛ මට්ටමක් තියෙනවා. ඒකත් බොහොම නිවන නියෝජනය කරනවා. අපිට පුළුවන් මේ සුඛ වේදනාවකින් දුක් වේදනාවට මාරු වෙන තඩ මාරු අල්ලන්න. මේකට කියනවා ඉරියාපත සංදි වගේ වේදනාවේ සංදිස්ථාන තියෙනවා. සැප දුක. මිහිරි අමිහිරි. ওই දෙක මැද සංදිස්ථානේ මිහිරිත් නෑ අමිහිරිත් නෑ. ඒකේ තේරිල්ලක් නෑ. මිහිරියට නම් කාම අනුසය තියෙනවා. අමිහිරියට නම් පටිඝානුසය තියෙනවා. මැද අවිද්‍යාව තියෙනවා. ඒ වගේම සංඥාවල් තියෙන මේ මිතුරෙක් වෙලා ඉඳලා හතුරෙක් පාටපත් වෙනවා. හතුරෙක් වෙලා මිතුරෙක් පාටපත් වෙනවා. අන්නේ අතරමැද තියෙන පුදුමාකාර ගූඪ අවස්ථාවක්, গুপ্ত අවස්ථාවක්. අන්න ඒකට අවදි වෙන්න. එහෙම නැත්නම් මම බලනවද මට පේනවද? මම අහනවද මට ඇහෙනවද? මම මේක කරාද නැත්නම් ඇත්තටම ඇති වුණාද? ආන්න ওই දෙක අතරමැද තියෙන මේ සංස්කාරයන්ගේ අතරමැදි අවස්ථාව. මේක ඇත්තටම හුස්ම ගන්නවද නැත්නම් හුස්ම ගන්නේනවද? අද ඒකනේ විශාල චෝදනාවක් කරලා දුන්නා. දවස් ගාණක් හිටියා. හැම වෙලාවෙම ආයාස කරනවා හුස්ම ගන්නකොට. ස්වභාවික හුස්ම අහුවෙන්නේ නැහැ. එයා විතරයි දකින්නත් අනික කටයුත්ත එක වෙනම ඇති. භාවනා කරන්න ගියාම නයි පිපින වගේ දුබ වගේ මොකද මේ ආනාපානය අල්ලන්න ගිහිල්ලා. භාවනා නොකරන වෙලාවේ ගානක් නැහැ. භාවනා කරන්න ගියාම උන මේ උගුර වේලිලා යනවා. ඉසකක් එනවා. මොකද මේ? ආනාපානය කරන්නේ. ඉතින් කිව්වොත් නෑ මොකුත් නෑ වාඩි වෙලා නිකන් බලහන් ඉන්න මොකද්ද පේන්නේ කියලා. අයියෝ එහෙම කරන්න පුළුවන්ද? ඔය ආනාපානයේ මොකක්ද තියෙන්නේ බෑ. ඒ ගාල්ලේ අර මුහුද ලස්සන ටීචර් කෙනෙක් ගිහලා වන්තියේදී සතිවාසල කරලා. අතිපාසල කරලා ඒ උයි තියෙන කතෝලික ළමයි ඉන්න නිසා ඒ ටීචර් කිව්වලු හොඳට වාඩි වෙලා බලාහන ඉන්න කියලා. ඉතින් ළමයි බලන්නල කට්ටිය කිව්වලු මට ඇඳුම් වල බිම්බෙනවා හැකිනවා පේනවා. සමහරකට හුස්ම ගන්නවා පේනවා. සමහරකට මේ ඉඳගෙන ඉන්නවා පේනවා. සමහරට මොනවක්වත් පේන්නේ. ඉතින් ළමයි කියනකොට කිව්වලු ඒ ටීචර් කිව්වලු උංග දෙනකොට පේන්නේ හුස්ම නම්. ඒ හුස්ම දිහා බලන්න කියලා. ඒක ළමයි කිව්වලු ටීචර් ඌ තමයි ආනපානි කියන්නේ කිව්වලු ළමයා ටීචර්ට. ටීචර් පාවිච්චි කරන්නේ බෞද්ධ වචනය කියලා දෙනවා. හුස්ම පේනවා නම් හුස්ම බලන්න කියලා. ඊළඟට ඕකට තමයි ටීචර් ආනාපාන සති භාවනා කියන කියලා ටීචර්ට උගන්වනවා. ඒ ළමයි ගිය ආත්මෙත් භ්‍රම ලෝකේ ඉඳලා ආපු ළමයි. භාවනා කරලා තියෙන මිනිස්සු. ඒගොල්ලන් කියන්නේ ඕනේ ආනාපාන කරන්න කියලා. පේන දේ බලපන්. ඒකවත් අපිට කියන්න බෑ හුස්ම ගන්නවද ගන්නවද කියලා. අපි කවුරු හරි දෙයක් දකිනකොට මම ඇත්තටම මනාප වුණාද නිකන් මනාප මම කෙරුවද? මේ දෙක අතර පාලනයක් නැති මිනිහට කියන්න පුළුවන් ද න්‍යාය පත්‍රයක් තියෙනවායි කියලා. එක්කෙකුටවත් න්‍යායපත්‍යක් නැහැ. එකියකටවත් නැහැ. කොහොම නිකන් මොන කුණදෝ ක්‍රමයකට සිද්ධ වෙනවා. උනාට පස්සේ අපි මේකට අර්ථකථන දෙනවා. ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනව නැත්නම් හදලා කියනවා. ඕකට කියන්නේ adult psychology කියලා. වැඩි හිටියෝ කරන් තියෙන කඩප්පුලි කන් ටික තීරම කරනවා. කිතුල් ගහට ගිය එකා වගේ. අයිතිකාරය දැක්ක කොහෙද යකෝ නැග්ගේ කියලාකොට මේ මිනිස්සු ගියාට බයිනවා. බාගෙන නෑ මේ මේ තනකොළ තියනවාද කියලා බලන්න කියලා. කොහෙද යකෝ කිතුල් ගහ තනකොළ. ඒකනේ උන්නයි වයින්නේ. ඔයින් එහාට දේශපාලනයක් තියනද කියලා බලන්න. ඔයින් එහාට ඕගොල්ලෝ උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන කතාවේ වෙන අර්ථයක් තියනද කියලා බලන්න. කරන්න ඕනේ දෙයක් කරනවා. අයිතිකාරය නෝඩ බහිනවා. බහැලා කියනවා තමසට පිස්සු දොයි නැති ඉන්න තමයි බයින්නේ. ඉතින් මොනව කරන්නේ? ඉතින් මේකෙදි කවුද රැවටෙන්නේ? අපිට පුළුවන් ද එක චිත්තක්ෂණ ජීවිතේ මේ දේවල් වෙන්න ඇරලා බලහන් ඉන්න එකට කියනවා ටාઓයිසම් කියලා. ඒක බුදු මේ චීනේ මේ ජපානයේ ප්‍රධාන භාවනාව ටාઓයිසම් යන දෙයට යන්න අරින්න කියලා. සබහා ධර්මයට යන්න අරින්න බලහන් හිටපන්. උපරිම සෞන්දර්ය සබා සෞන්දර්යයක් අවශ්‍යයි. උපරිම පෘථිවිතලයට ආදරයක් අවශ්‍යයි. උපරිම පරිසර දූෂණය පිළිබඳ හැඟීමක් අවශ්‍යයි. උපරිම විනයක් අවශ්‍යයි. මේ වෙන දේ වෙන්න ඇරලා දේශ බලන්නවයි කියන එක. උගත් කෙනෙකුට කතාකත් කරන්න බෑ. සදාචාරවාදයට කවදාකත් කරන්න බෑ. එයා ගිහිල්ලා ඒකට ඇඟිලි ගන්න. ඉතින් ඒක මානවයාගේ මානව සම්පතක් නෙමෙයි වෙන දේ වෙන්නලා බලන ඉන්නේ කවුරුදු 6 වෙනකන් කොයි එකත් ඒක නේ කරන්නේ. අවුරුදු 6 වෙනකන් අපි මොනවත් කෙරුවේ නැහැ. 6න් පස්සේ තමයි ස්නායු පද්ධතිය ඇති වෙලා අපි මේ කෙරුම බවටපත් වෙන්නේ. 6 4 තේරුම් ගත්තට පස්සේ කක්ක තමයි. ගණ්ඩම දෙයක් නැහැ. ඒ නිසා මේක නැති, දන්නේ නැති දෙයක් නෙමෙයි. මේක අපි පුංචි කාලේ අපි ළඟ තිබුණ సౌందර්යය අවුරුදු 50 80 විතර පැන්නට පස්සේ තොතෙන්නම තමයි යන්නේ. ඊට පස්සේ මොනව කරන්නේ? මල මුත්‍ර පිටු උනායි කියලා මොනව කරන්නේ? ඇඟේ වමනේ උනායි කියලා මොනව කරන්නේ? ඉතින් මේ අතරමැද කාලෙදී ප්‍රශ්නයක් නැහැ. පිරිසුදුට ඉන්න ඕන ඔක්කොම ගන්න. නමුත් මේකෙන් කොච්චර කෙලෙස් උපදවනවද? මේ මගේ සංකල්පේම ඉද මේව සත්‍යම් මොගමඤ්ඤම් කියලා මේකයි සංකල්පේ අනික් සියල්ල බොරු කියලා අපි මේ මූලධර්ම වාදයකට වැටිලා මේ කරන වැඩේ බුදු සක්ත දෙවියන්ට ඇහුවට තණ්හාව දුරු කරන්නේ කොහොමද කියලා කියන්නේ කිසිම දෙයකට ගෙවදින්න එපා. ওই දේවල් වලට අනාතේ යන්න අරින්න. ඉතින් මේකෙදි අම්මලා ඉතින් හරියට තරහ වෙනවා. එහෙම කරලා පුළුවන් ද ස්වාමීන් වහන්සේ දරුවෝ හදන්න එපාද? හරි දරුවෝ හදන්න ඉස්සලා අම්මලා තාත්තලා පොඩි කාලේ බෙන් කළ බෑටි අම්මලාට මතක නැද්ද? එව්ව මතක නැතුව පොඩි උන් අහනවා ඊට පස්සේ අම්මලා ඒ කාලේ පෙන්කිලිය නැද්ද කියලා. මාට පරි සින්දු ගැලක් තියෙනවා මතක් වෙන්නේ නැහැ ඒක මට. නැතු ආද ඔබ පෙම් කලේ කියලා අහන අම්මගෙන්. මේ මගේ ප්‍රේමයට වලියක් දාලා වැන්ද ප්‍රේමේ තරම් හෙළු කඳුළු මහා සාගරේ සාමානයි ඔබ හඳා. මේ ගින්න දුන්නේ ඔබ නේද අම්මේ නැතු ආද ඔබ පෙම් කලේ. මට ඕගොල්ලෝ කියන්නේ නැහැ මොකද මම බැන්දේ නැති හින්දා. එහෙම නැත්නම් අපිටත් ඔබ වහන්සේ උඩට නැගලා මහට අත්තක් කරන මහ පෙන් කෙනෙකුට ඔබ වහන්සේ පෙන් කියන්නේ නැහැ. දැන් මම try කරා හරි ගියේ නැහැ. ප්‍රශ්නේ නැහැ. වෙම් කරානම් සංකල්ප ඇති කරානම් ඡන්දයක් පහළ වෙනවා. ඊට පස්සේ ඒකත් එක්ක රණ්ඩු කරන්න යන්න එපා. මේ මගේම සංකල්ප රාගය තමයි තියෙන්නේ. ලෝකයේ තියෙන විචිත්තත්වය නෙමෙයි අපිව කෙලසන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. අතෙත් දීරෝ විනේති ඡන්දං. මේ මනුස්සයා ඒ නිසා මගේ තියෙන දේවල් වලදී කැමැත්ත විනේනේ කරන්න පුළුවන් බන්න. නැතුව ජීවත් වෙන්න බෑ. ඒක අඩු කරන්න හදනවා. ඒක තමයි සිංහලෙන් කියන්නේ අරපිරිමැස්ම කියලා. අපි අත්තල මුත්තලා මල ගාව තිබුණේ ඒක. මේ තියෙනවට කන කෑදර මේ වගේ පරිභෝග සමාජයක් එදා තිබුණේ නැහැ. ඒක පෙතුවෙත් නැහැ. ඒක ඉතින් අපි එන කාලට හම්බෙච්ච කහුණියමක් තමයි. නමුත් ඒ වුණත් පුළුවන් අපිට මේ බොහෝ දේවල් ආසාව නැහැ. ප්‍රයෝජනෙ සලකලා අවශ්‍ය දේ ප්‍රයෝජනෙ සලකලා වැඩ කරනවා කියන්නේ ඒකට පුදු ඥානය කියන්නේ සන්තුට්ඨෝ හෝති iter iter ජීවන. ඔබට ලදයම් සිවුරකින් සතුටු වෙනවා. සිවුරු කර්මාන්තේ උච්චර නටන්න එපා. සන්තුට්ඨෝ හෝති iter iter පින්න පාතේ. ලදයන් පින්න වාදකෙන් යැපියන්. ඕගෙන ඔච්චර නටන්න එපා. සන්තුට්ඨෝ හෝති ත්‍රිතර සේනාසනේන. ලදයන් සේනාසනේ කීටපන්. එතකොට උඹට භාවනා කරන්න කල් තියෙනවා. නැත්තම් මේ සංකප්ප රාගේ නිසා බැංකු ගිණුම් හදාගෙන කල්බදු වලට බඩු ඇරගෙන ණය ගෙවාගෙන මැරෙන්නවත් වෙලාවක් නැහැ. මැරුණත් කල්බදු. මාස ගානකට අවුරුදු ගානක් තව ගෙවන්න තියෙනවා. ලංකාවේ දැන් ඉපදින හැම දරුවෙක්ම අඩු ගාන රුපියල් 70000ක් ණයයි ජාත්‍යන්තර මුදලේ අරමුදලට. ඉපදෙන්න ඉන්න දරුවා. අපේ අපේ પરම්පරාවේ කාපු කෑමේ රඟ. අපේ ආණ්ඩු තාමත් පාත්‍රය අරගෙන හිඟානනවා නේ තව ටිකක් ණයට දෙන්න බැරිද? අපි ගෙවන්නම් අඩු පොලියට හිඟා කණේකමයි වැඩේ. හිඟා කණේකමයි වැඩේ. ඒ මොකද ලද දෙයින් සතුටීම කියන එක අපෙන් අයින් වෙලා. එහෙම වෙන්න නම් අපි මේ සංකප්ප රාගයට යන්න එපා. ප්‍රයෝජනින් සලකලා වැඩ කරනකොට අපිට එතකොට විශාල ඡන්දයක් ඇති වෙන්නේ මේක කොහොම හරි කරන්න ඕනේ හේ ඡන්දෙටමයි අතාතතිය කියලා කියන්නේ. ඒක තමයි අසහනි කියලා කියන්නේ. එනිසා අපිට ආතතිය අඩු කරන්න පුළුවන්. ඒ අඩු වෙන ක්‍රමයට යනවනම් අපි ඒකට කියනවා සම්මා ආජීවය කියලා. යහපත් ජීවන රටාවක් හදාගන්නවා තීන දේෙන් යැපෙන්න පුළුවන් ජීවන රටාවක්. ඉතින් ඒක නෝන්ජල්කමක් නෙවෙයි. ඒක අපි සිංහලයන් ළඟ තිබිච්ච දෙයක්. සිංහල ගාව තිබිච්ච දෙයක්. අපි ඒ සන්තුෂ්ටිකර જાතියක්. ලැබුණු දේෙන් සතුට වෙන. ඒකට අපිට ක්ෂණ සම්පත්තිය කියන එක හම්බ වෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ අපිට භාවනා කරන්නවත් වෙලාවක් නැහැ. මොකද කල්බදු වලට ගෙවන්න ඕනේ, ලයිට් බිල් ගෙවන්න තියෙනවා, අනම්මනම් වැඩ ගොඩක් තියෙනවා. මේක අඩු කිරීමේ වැඩපිළිවෙලක් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ජන විඥාණය තුල කරන්න පුළුවන්ද කියන එක. මං කියනවා බෑ කියලා. හැබැයි මට කරතයි ජන විඥාණය තුල කරන්න බෑ. අපේ කට්ටිය මේකට හාගිස්ව ගන්න බෑ. හැබැයි පුද්ගලික වශයෙන් මට අදිෂ්ඨානයක් ගන්න පුළුවන්. කවුරු මොන තරම් පරිභෝගකත්වයට ගියාට මම පුළුවන් තරම් එන්නේ එන සරල ජීවිතයකට අර පිටිමසුන් දායක ජීවිතයකට ලද දේෙන් සතුටු වෙන්න ආවනම් ඇත්තටම කියනවා අපිට හම්බෙලා තියෙන වස්තු හොඳටම ඇති. ඒක ජාත්‍යන්තර ආහාර සංවිධානයේ කියනවා අද ලංකා ලෝකේ නිපදවන ආහාර හොඳටම ඇති මානවයට කන්න. නමුත් 90ක් බුදියන්නේ රැයට කන්නේ නැතුව. ඒ මොකද 140කට වැඩිය මේ නිෂ්පාදනය කරන ආහාර පාවිච්චි කරනවා බියර් හදන්නයි අරක් හදන්නයි සකේ හදන්නයි. ඇත්තුව කාලා බීලා නටනවා. නැති මනසට රැට කණ්ඩත් නැහැ. තෝක වැඩි වුණොත් මොහොතට දාන. ඒ මොකද? මිල පාලනය කරන්න. ඕන්න අද අපි ළඟ තියෙන ආර්ථිකේ. ඉතින් ඒ නිසා මිනිසුන් අතර විශාල පරතරයක් ඇති වෙලා කා කොට ගන්න. අපි මුත්widetilde පොඩ්ඩක් හිතන්න. මලබත ගැන පොඩ්ඩක් හිතන්න. සාංගික දාන ගැන හිතන්න. එන ඔක්කොටම කණ්ඩ දෙනවා. අහලගම් හතක අහලගම් හතක එකෙක් මැරුණොත් ලැජ්ජාවක් වෙලා තිබුණයි කියලා රොබර්ට් නොක්ස් ලියලා තියෙන පොතක සිංහල ජාතිය කවදාකවත් බඩගින්න එකෙක්වත් මැරලා නැහැ කියලා. මැරෙන්න දෙන්නේ නැහැ. ආනි වගේ ගති අපිට නැතිලා එන්න නම් අපි දැනගන්න ඕනේ මේ දේවල් වල පංගු peeru තෝරන්න නැතුව අඩු ගානේ චිත්තක්ෂණ කීපයක් තෝරන්න නැතුව හිටියොත් ඒක ඇබ්බැහියට ඇවිල්ලා කවදාද ඒක සෙකන්ඩ් නේචර් එක වුණොත් ඒක ස්වභාවය වුණොත් මේක නැවතත් අපි මේ සාංගික පාරිභෝගිකයට ගියා වගේ එහෙනම් දැන් මුත්තිට්ටුවකට ගියා වගේ හැම කෙනාම ගෙනත් දානවා හැම කෙනාම කනවා එතකොට අපි ඔක්කොම එක පවුලක වගේ මම දන්නේ අපි ගිය අවුරුදු දවස්වල කඩුවෙල සතිපාසලේ හිටියා ළමයි 180ක් දෙමාපියොත් බර ගානක් දවස් 3 විතර ඒකම පෙත්ත හදාගෙන ඒකම උන්චිල්ලා බැඳගෙන ඒකම සති ක්‍රීඩා කරගෙන පුදුම එක පවුලක් දෙවෙනි දවසේ 140ක් හිටියා ළමයි එක දරුවෙක් පොල් පොල් කොටේ පුවක් කොටේ ඇවිදිනකොට ඇදගෙන වැටලා අත මෙතනින්ම කඩලා ගියා. කඩලා යනකොටම දොස්තර එයාට අක් ගාලා බැන්ඩේජ් එකක් දැම්මා. එතකොටම ඇම්බියුලන්ස් එකක් ආවා. බන්ට ඇම්බියුලන්ස් එකත් තිබිලා තියෙනවා. ඊට පස්සේ අම්මට ගිහිල්ලා කිව්වා මේ ළමයාගේ අත ගන්නවා කියලා. කමෙන් නැහැ ඉතින් දොස්තර මහත්තයා බැලුවනේ නංගිට කතා කළා කිව්වා පුතා ගෙනල්ලා තියෙන ඉස්පිතාලේ පොඩ්ඩක් බලපන් මම භාවනා කරනවා. එච්චරයි. පහුවෙන්ද භාවනා කරන ධම්ම විහාරය ආමතුරුගේ අම්මා නැති වුණා. මං ගමඩන් සුද්ධ කර ඉන්නකොට බන්දක් එහාට මට වාහන දුවන පස්සේ ඉලිකෝ සාංශ මට ධම්මවිද්‍යාවමතු පොඩක් දෙන්න මේ සාකච්ඡාව මෙහෙවන්න මම මොකදලා තියෙන අම්ම නැතිලා ඉතින් ඉතින් මේ මම නැතු දෙන්නේ මිනිහ මං මිනිහ එන්න කියලා මං එන්න භාවනාව ඇතුළේ එක පැයක් වෙනස් කරේ නෑ දවස් තුනම භාවනා කරා තුන්වෙනි දවසේ මරණේ ඔක්කොමලා ආදාහන්න සම්බන්ධ වුණා ගිහිල්ලා කිව්ව ඔන්න අපේ අම්ම නැතිලා තියෙනවා පොඩ්ඩක් බලා ගන්න ඕක තමයි කාටත් වෙන්නේ භාවනාවට කිසි බාධාවක් උනේ නෑ වෙන කෙනෙකුට වුණා නම් ප්‍රධාන කර්මස්ථානාචාර්යගේ අම්ම නැති වෙලයි කියලා කට්ටිය අමුඩ ගහගෙන ලැහත් වෙනකොට දවස් කීයක් නැස්ති වෙනවා. නොකල හැකි, නොකල හැකි කරන්නත් ඕන. කරන්නත් පුළුවන්. අපි ඔය කේමනන්ද සාංශේ නැති වුණ දානයක්වත් දුන්නේ අපි. ධම්ම වාසහාමුදුරු නැති වෙලා එක දවසක් දානයක් දුන්නා නිකන් වැරදිලා වගේ. ඒ ඌගොල්ලන් කවුරු හරි නැතුනොත් එimhe අපිටත් දෙන්න කියනවා දානේ කන්න. මේ අපිට වෙන වැඩ නැහැ. එන්නේ නැහැ. එන්නේ නැහැ. ඒකයි අපි උරුමේ. මේ කවුරු හරි දෙන මේ මිනිස්සු හැමදාම බත් වගෙන එනවා. ඔබ බත් කාලා ගෙදරට භාවනා කරපන්. අන්න ඒ වගේ මේ ඔක්කොම අපේ දරුවෝ ඔක්කොම එකම දේ කියන මේ යන්න පටන් ගන්නවා අපිට කොච්චර වෙලා හම්බෙන්නවද අපිට සංවිධානය කරගන්න හැකියාව මේ සංකප්ප රාගයේ සහ මේ ඡන්දයට ඇදෙන ගතිය දිහා බලනකොට අපිට කවදාකවත් ඒක ඉසුඹුලන්න තරම්වත් විවේකයක් ජීවිතේ නැහැ. අපි ඉස්සරහටත් ණය වෙලා තියෙන හරියට මේ කල්බදු වලට ණය වෙලා වගේ. කමක් නැහැ. සති මාත්‍රය ගැන හිතන්න. සති චිත්තක්ෂණය ගැන හිතන්න. එළඹ සිටි සීය ගැන හිතන්න. අරමුණු ඔක්කොම තියෙද්දි එකක්වත් තෝරන්න නැතුව ඉන්න පුළුවන් අර මේ රූප සංඥාව තියෙන තැනට ගෙනියන්න. බලන්න සජීවී දහම කහ කෑල්ල දෙකට කැඩුවාගේ ධර්මෙ තියෙනවනේ. තොගේට හිතන්න එපා. දෙන්නෙක් එකවර යන්න හිතන්න එපා. මට පුළුවන් වෙලාවක මම මේකක්වත් තෝරන්න නැතුව බලනවා ගියොත් ඒක ටාවෝයිසම් වෙනවා. සබහ ධර්මයේ ඉරි දීලා ඒක පුරුදු වෙච්ච වෙලාවට මේ වෙලාව කිසිම ආතතියක් හිතේ නැහැ මේක පය අත් පය හැප්පිලා වෙච්ච එක නෙවෙයි හිතලා කරපු එක භාවනා කරලා කරලා මෙතෙන් ආවට පස්සේ මොනවාක්වත් තෝරන්න තු ටික වෙලාවක් ඉන්නවා ඒට උපමාවට කියන ගංගක් අයින වාඩි වෙලා ඉන්නවා වියලි තැනක අත දාන්න එපා ගඟට ගඟ දිහා බලාගෙන ඉන්න අත දැම්මොත් කැළඹෙනවා අත දැම්මොත් අත තෙමෙනවා තෙමා ගන්න එපා අන්නේ විදිහට මේ සංසාරේ ඉන්න ගමම සංසාරෙන් පොඩ්ඩක් වෙන් වෙන්න පුළුවන්. ඒකට කියනවා getting a distance කියලා. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ බුදු වෙටි ඉස්සලා දවසේ අසුචි කන්දක ඇවිද්දා ගෑවුනේ නැහැ. අසුචි කන්දක ඇවිදිනවා ගෑවුනේ නැහැ. ඒක නිසා මේ කක්ක තිබුණ පළියට ගා ගන්න ඕන කම නැහැ. ඒක දැක්කට පස්සේ මතක තියාගන්න මේක තමයි අපි ධාත්මයට කරන අනුග්‍රහය. මේ තමයි ධර්මයේ අපිට ලැබෙන අනුග්‍රහය අපිට පුළුවන් සමහර වෙලාවක ස්වභාව ධර්මයට ඉඩ තියලා හේතුඵල ධර්මයට ඉඩ තියලා මොනම දෙයක්වත් විනිශ්චය කරන්න නැතුව දෙස බලා සිටීමේ හැකියාවක් තියෙනවා. මං කියනවා මේක මානව අයිතිවාසිකම කියලා. වෙන මානවයිජ වාසිකමක් අපිට නැහැ. කොච්චර දේවල් ඇවිල්ලා අපිව කුප්පන්න හැදුවත් යෝජනා කරන්න ගියත් කිසිම දෙයක් ස්ථිර කරන්නේ දෙස බලනවා දැක්කේ නෑ වගේ. ඉතින් අපිට බැනුමින් අහන්න වෙනවා. එතකොට නිකන් බීරි අලියට වේන ගායනා කරා වගේ කිසි දෙයක් ගණන් ගන්න නෑ කියලා. ඒත් ඒක මට තියෙන අයිතිවාසිකමක් කරගන්න පුළුවන් නම් ඒක නඩ තීරී බුදු ජානන්සේ අපිට දීලා තියෙන මේ උරුමේ කාටවත් අපින් නැති කරන්න බෑ. හැබැයි මම මේක දන්නේ නැත්නම් ලොකු සාංශ කියනවා දුර්ලභාකන සම්පatti තත්ත විවේකෝ විපත්. ඒකෙත් පෙන්කෙලින්ද ගත්තොත් මේ ලැබිච්ච දුර්වල චිත්තක්ෂණේ ඊට වැඩි විපත්තියක් ඇත්තේ නැහැ. ඒ නිසා භාවනා කරන අයට අනික් අයට වගේ පෙන්කෙලින්ද බෑ. මේව දන්නවනේ. දන්නේ නැති කාලේ නම් අපිට ගෙත එක අපි දන්නේ නැහැ කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න නැත්නම් පපුවේ පච්චයක් කොටා ගන්න දුර්ලභාකන සම්පatti තත්ත විවේකෝ විපත්. ඒක විවේක වෙන තැනක් නෙවෙයි පුරුදුම එලඹ සිටි සිහියකින් අප්‍රමාදීව සම්පාදනය කරන්නේ අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා. ශිරු දිනාට සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා